ශීල දනාතම තේරුවන් තරණයි අපි අදත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කමඨා සුද්ධ කිරීමේ මුල් අවස්ථාව යන්නේ ගොඩක් කරලා පුදුවි කරන වැඩේට ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ලිඛිතව මෙහිම යන්නේ ගරු ස්වාමීන් වහන්සේ ඔටෝ පයිලට් ස්ටේජ් ලිසා වැටෙන නිරෝධ සමාපත්‍ය අවස්ථාවේ මුල ගැන සතිය ફોකස් කරන සිටීම වැරදිද මේකේ තියෙන ප්‍රකාශ ඉච්චර ප්‍රකෘති නෑ ස්වභාවික නෑ ඒ වගේ දේවල් වෙන එකක් නිසා අපිට ඒකට ඒකට සතිය යොමු කරනවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි භාවනා කරගෙන යනකොට මේ පුළුවන් තරම් තමයි සිටින් අයින් වෙලා වෙන දේ දිහා බලන්න එකයි තියෙන්නේ මේක මේ නිරෝධ සමාපත්‍ය අවස්ථාවක බලන්නේ නිරුද්ධ වීමක් ගැන ඒක සංඥාවෙත් නිරුද්ධ වීමක් අනිකුත් සියලුම දේ නිරුද්ධ වෙනවා. අන්නේ මේ ඒ නිරුද්ධ වෙන අවස්ථාවට සතිය යොමු කරන්න අමාරුයි. මොකද ඒක අපේ පාලන සිද්ධියක නෙවෙයි තියෙන්නේ. ඒ දේට විරුද්ධ වෙන්නේ නැතුව ඒ දේට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව වෙන ඕනම දෙයකට ඉඩ දීලා බලන්න එකයි මෙතන කෙරෙන්නේ. ඒ නිසා මේ මෙහෙවීම ફોકસ කිරීලා කියනකොටම ආයශ්‍රය කරා කෑරෝ විතක්ක ਵਿਚාර දෙක ලං කරගත්ත වෙනවා. ඒක නිසා ප්‍රධාන දේ තියෙන්නේ සිදුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව අපේක්ෂා කරන්නේ නැතුව ඊගට යන්න ගන්නවා. ඊටු සමාපත්තියේ සිටින වේලාවේ භාවනා යොර වී ඔලෝසු බැලුවිට පටන්ගත් වේලාව අනුව ඒ භාගයක් වවන විය හැකිද මේ නිරෝධ සමාපත්තිය කියන වචනය මම නැවතත් කියනවා අපි සූත්‍රය කරගත්තට නිරුද්ධ වීම බලන්නේ ඒ නිරුද්ධ වීම සාතික කරගෙන ඒකට කැමැති පරිදි යන්න පුළුවන් එන්න පුළුවන් මට්ටමට ගියාට පස්සේ මේ ඒ ඒ ඉන්න මට්ටමට අවදි වෙන්න පුළුවන් උනත් තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. නිසා මේ අවස්ථාවේදී නිරෝධ සමාපත්තිය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් කමක් නැත්තේ. සිටින වේලාව භාවනා යුගත වී ඔල්ලෝසෝ බැලවිට පය භාගයක් වෙලා කරනවා පය පටන් ගන්න වෙලාව අනුව පය භාගයක් වගේ විය හැකිද? ඒක ඇත්තටම අර ඊයේ දේශනාවේදී හමාරට කියපු විදිහට කොච්චර වෙලාවක් හිටිනවද නැද්ද කියන එක මෙහෙම විය යුතුයි කියලා කියන්නේ. මෙච්චර වෙලා ඉන්න කියලා කියන්න බෑ. නමුත් Tamanට පරිසරය හොඳ වෙච්ච වෙලාවක ඒ වගේම පුරුදු කරලා කරලා යනකොට එන්නේ එන්නේ එන්නේ එහෙම ඒ Nirodha අත්දකින්න වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට භාග්‍ය හොඳයිද ඒක අමාරු හොඳද කියලා ඒක හරි අමාරුයි මේ පිටගෙනකොට විනිශ්චය කරන්න. තමන්ට විනිශ්චය වෙන්න තියෙන්නේ හිත හොඳට මේ වගේ විස්රාම වෙලා වැඩි වේලාවක් එන්නේ එන්නේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් එහෙමනම් තමන් ඒ தත්ත්වයට හුරු වෙනවා තමන් ඒ தත්ත්වය මේ වශී කරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන් ඒක සමහර පටන් ගන්න වෙලාවේ පැය භාගයක් පමණ වෙන්න පුළුවන් ඊට අඩු වෙන්න පුළුවන් මොකද ඊට ඉස්සෙල්ලා මේක ක්ෂණික වගේ සිදුවිලා ඒක නිින්දක් කියලා පටලවා ගන්නවා. පස්සේ තේරුම් ගන්නකට නිින්දක් නෙවෙයි කියලා. ඒ මෙහෙම කරගෙන යනකොට මීට වඩා අඩු වෙලාවක් වුණත් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ස්ථිර වශයෙන් මෙන්න මේකක් විය යුතුයි කියලා කියන්න බෑ. චේතන නොවේවා කියලා චේතනා කරන්නේ වාඩි වූ විගසද ඔටෝ පයිලට් ගැන වේගනේ එන විටද චේතනා නොවේවා කියලා චේතනා කරන කතාවක් ඒක වචනේම පටලවිල්ල තියෙන්නේ තමන්න තියෙන චේතනා නොකර ඉන්න එක මිසක් ආ චේතනා නොවේවා කියලා චේතනා කරනවා කිව්වහම මේ බාධා විවරණය මේ ප්‍රශ්න තුනේම පේන්න තියෙනවා මේ කාරණාව මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් කොහොමද කියලා චින්තාමය වශයෙන් අවබෝධ කරගන්න උත්සාහයක් ලොකු උත්සාහයක් තියෙනවා නමුත් ඒ චින්තාමය ප්‍රශ්න නිසාම සත්‍යයට කිට්ටු කරගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නෙම පේනවා ප්‍රශ්න අහනකොටම පේනවා හිතලා ගන්න හදනවා මුළු අවස්ථාවෙම හිතලා ගන්න බෑ. භාවනා කරගෙන කරගෙන යනකොට ඒක එයි. ඒක ඉල්ලලා ගන්නත් බෑ. ඒක මේ වශී කරගන්නත් බෑ. Taman මේක වෙන්න ඇරලා එදිනදා ජීවිතේ කටයුතු වල හෝ එහෙම නැත්නම් කෙනෙක්ගේ කැසුරු කරනකොට හෝ අරමුණ ඇසුරු කරනකොට හෝ ශික්ෂාව තුලින් වෙන දේ වෙන්න ඇරලා බලහින්න පුරුදු වෙන්නයි මූලික මූලික මේ උපදේශය මේකේ තියෙන්නේ නැත්නම් ගුරුහරුකම මේ තුනේම ප්‍රශ්නේ කොටස් තුනේම පෙන්නලා තියෙන මේක ගන්නෙ කොහොමද කරගන්න මේ හසුරුව ගන්න කොහොමද කියන ප්‍රශ්න. ඒ නිසා මේ චින්තාමය ඥානය ඕනකට වැඩිය මෙහෙවන්ට හදන ගතිය ප්‍රකාශන තුනේම තියෙනවා. ඉතින් මේ මේ ක්‍රමය අර වෙන ක්‍රමයකුත් නැහැ අපිට පුරුදු කරන්න. නිසා මේ ප්‍රශ්න කරුට මතක් කරන්න පුළුවන්. මේක ඒ ඔය කියන தত্ত্বය ඔහොම හිතලා යන්න පුළුවන් එකක් හෝ චින්තාමය පැත්තේ යන්න කරන එකක් නෙවෙයි. නිතිපතා භාවනාව දිගට කරන්න. කරනකොට තමයි මේ නිතිපතා කිරීමමයි උත්තරේ. ඒක කිරීමේදී ප්‍රතිඵල බලාපොරොත්තු නැතුව කරන්න පුරුදු වෙච්ච දවසේ ඒ අවශ්‍ය தත්ත්වය තමයි තේරෙන්න පටන් ගන්නවා. ඉන්වසේ uh, going blank uh, during autopiloting is it නිරෝධ සමාපatti or something else අරකටම බොහොම සමානයි ඒ බුද්ධජන වහන්සේ සඳහන් කරන අනුපුප්ප සංඥා වේද සංඥා නිරෝධ සමාපatti සමාපන්න කියන එක බොහෝ විට නිරෝධ සමාපත්තියට සමාන වචනක් කියලා ගන්න පුළුවන්. ඒක ඉස්ලාම යෝගාවචරය අත්දකින්නේ හිස්තරක් දක්ිනා වගේ මේ ඉංග්‍රීසියෙන් මේ කියලා තියෙන going blank during autopiloting blank එකක් විදිහට තමයි තේරුම් ගන්න. gap එකක් විදිහට. ඒක ඉස්සෙල්ලා ආම්බයක් විදිහට සලකන්නේ. නමුත් ඒක නිතර නිතර වෙලා මේ බණක් හුවට පස්සේ ඒක ආම්බයක් නෙවෙයි. ඒක භාවනාවෙම වශී කරගත යුත්තක් කියලා ඒකට බය වෙන්නේ නැතුව blank එකට යෑමට gap එකට ළඟා වීමට කුමක් කළ යුතුද ඒ දේවල් කරන්න පුරුදු වෙනවා. If I have to give you the answer in English, going black during the autopiloting is the need the Nirodha Samapatti. It is difficult to say that is the exact what's the Nirodha Samapatti. Nirodha Samapatti is a highly uh, advanced or mastered or seasoned stage. The blank is the beginning. So whatever may be, it is starting with the blank or a gap. so you should not entertain doubts whenever the blank happens or the doubt happens. You must train in such a way uh, to familiarize this blank mm, and uh, maximize it as much as possible without entertaining doubts. Uh, so therefore, very early part of the meditation, the blank may be a uh, also sleepiness also. So therefore, first of all, you have to uh, make sure it is not the kind of a thing uh, happening due to your slackness or lack of mindfulness. Uh, and still, that if the black happens, then you can guess this is the way it is developing into this kind of a, any the, uh, the cessation. So don't entertain doubts, don't develop any kind of fearfulness or uncertainty. Be familiarized with the, develop the familiarity with the blank, and that is the way you can help promote this situation. දරු ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩසටහන දින හතර තුල මොහතකට හෝ තීන මිද්‍යක් නොදැනිය. නමුත් gedaredi භාවනා කරන විට තීන මිද්දේ වරින් වර හිතට දැනේ. මේට මෙය මෙයට window window එක හේතුව කරනවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඒක හරියටම ඇත්තටම ස්ථානීය මාර්ග වීම වෙච්ච එකක්ද එහෙම නැත්නම් නින්ද ගිහිල්ලා ගිහිල්ලා පුරුදු වෙලා දැන් නින්ද යන්නේ නැත්නම් ආපු එකක්ද නැත්නම් ශ්‍රද්ධාව නිසා වෙච්ච එකක්ද කියලා කියන්න බෑ. අන්පතර මෙහෙදි නැවත සැරයක් නිදිවතක්. ඒද කියන කියන්න බෑ. කෙසේ නමුත් මේකට විග්‍රහ කෝක වෙත ඒ වගේ දින්දයක් නැත්තන අවස්ථාවක් හම් වෙච්චාම බුදුආන් තරම් එකකින් වැඩ ගන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් නැවත නැවතත් හිතට ඒ නිින්ද නොයාමට හේතු වෙච්ච යම් සාධකයක් තියෙනවා නම් ඒ සාධකයේ සපයා දීමෙන් වැඩ ගන්න එකයි තියෙන්නේ. මේ සමහර විටක අර මම කලින් ඉස්සර කරන ගියා වගේ තීනමිද්දේ බහුලව පැවතිලා ඒ ඒ යුගයට පස්සේ ඒ ජවනිකාට පස්සේ ආයෝගයක් එනවා ආය ජවනිකාවක් එනවා තීන මිදෙච්චර කරදර කරන්නේ මොකද ඒකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ ආය තීන මිදෙන්නේ නැහැ කියලා ආයසරයක් පරිසර සාධක වෙනස් වෙච්ච ගමන් නිදිමත එන්නත් ඉඩ තියෙනවා ඒක නිසා අපිට වැඩ ගන්න කරගන්න තියෙන්නේ නිදිමත නැති වෙලාවෙදී ඔඩගොවි රැසෙන වෙලාවෙදී වහවහ තමන්ගේ කුඹරහා ගන්නවා වගේ ඒ තීන මිද්දේ නොයන තැනට තීන මිද්දේ නැති වෙලාවේ උපරිම වැඩ ගන්න තැනට උනන්දු වෙන එකයි කරන්න තියෙන්නේ. තීන මිද්දේට හේතු වෙන කරුණ විග්‍රහ කර බලන්න පුළුවන් මේ දේශකුණිකවත් බලපානවා ආහාරත් බලපානවා ලංකාවේදී කියන ආහාරයි නැදනේ මේදී ලැබෙන ආහාරය අතර වෙනස තියෙන්නේ ඒති ගොඩක් අපි අර මේ පොල් කිරි වගේ දේවල් වලඳ ගන්න නිසා ගා තෙල් අධිකයි එතකොටත් කියනවා කෑමතේ කියලා එකක්. ආහාරේ මේ රටෙත් නැතුව නෙවෙයි නමුත් මේ පාවිච්චි කරගෙන මන්ට පොත් නෙවෙයි. ඒක නිසා ආහාරය මේ ඉක්මනට බඩපුරව දාන ගතියක් නැහැ. අර කෑපත් කෑමතේ කියන එක ඒකට කියන බත්ත සම්මතේ කියලා. ඒකේනවත් අඩුයි මෙහිදී. තවත් අර කටු කියන ඉඩ තියෙනවා. කොහොමද පොදුවේ මතක තියාගන්න තියෙන්නේ මේ වගේ අවස්ථාවක් හම්බ වෙච්ච ලාවදී උපදීම ප්‍රයෝජනය පිනිස මේ අවස්ථාවේ වැඩ ගන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් දිගට මේ නතර ලයින් එකයි තියෙන්නේ. එච්චරයි මේ විකිත ප්‍රශ්න තියෙන්නේ. ඔක්කොම භාවනාවට සම්බන්ධ ප්‍රශ්න හොඳයි. නමුත් මේ වගේ ගොඩාක් අපිට සාකච්ඡා කරන්න වෙයි. මේ භාවනාවට යන්න දීලා බලන්න ඉන්න එකේ තියෙන වටිනාකම නැත්තම් චින්තාමය ඥාන වලට ඉඩ නොතබා මේ විස්තරයක් මේක පස්සේ චේතනා නොවේවා. මේක පොඩ්ඩක් ආස්තර දිනුවොත් මම හිතන්නේ මම නම් මතක නැහැ මම කිව්වයි කියලා මේක. නම් විහිළුවට කියනවා have an appointment with a disappointment කියලා. චේතනා නොවේවා කියලා චේතනා කරන්න ගත්තොත් ඒකත් චේතනාවක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ චේතනාව කියන්නේ පදනම් විරහිත වේගෙන යන විඥානයේ විශ්ින් අපිව රවට්ට ගන්න හදන කරන වැඩක්. මේ පදනම් විරහිත කීම සඳහා දිගටම තියෙන චේතනා නොකරන කාරණා. චේතනාට උප්පන ගතිය, චේතනා අවශ්‍යන ගතියක් අර දක්මුක වෙච්ච දක්මුක වෙච්ච විඥාන විශ්ේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් චේතනා ඉන්නේ බොහොම සුහදතාවයට, බොහොම වැදගත් තාවයට, බොහොම සුන්දර කාරණා වශයෙන්. ඒසා දැනගන්න ඕනේ චේතනා ආවත් සිත්න කරගන්නත් එපා. ඒක ඉතින් අර පුරුද්ද නැතිකම නිසා එනවා. නමුත් මොන විදියෙන්වත් මේ චේතනා ඔන්න අත්තල් බ්ලෙන්ඩර් අරකයි පෝෂණය කරන අරකයි පුළුවන් තරම් මේ භාවනාවට භාවනා විසින්ම කරගෙන යන එක පුරුදු කරන හොඳයි. ඒ චේතනා නොකිරිය නොවේවා කියලා <coughs> චේතනා කරාට ඒක මේ කියන විදිහට මේ ස්වභාවයට යන්න ඇරීමට ඉච්චර තල්ලුවක් දෙන්නේ නැහැ. චේතනා නොකරුවයි කියලා කිව්වයි කියලා හිතේ කියලා කියන දේ අහන්නේ නැහැ. තමන්න තියෙන මතක තියාගන්න චේතනා ආවත් හිතන රක් කරන්නේ නැතුව ඒක පිටින්ද ලැජ්ජාවටපත් වෙන එකයි. ඒක දුකක් බව තේරුම් ගන්න එකයි. ඒක අතහරින එකයි. ඒක දෙල බලන්න හදනවා. දැන් මම ශික්ෂණයක ඉන්නේ, සමාධියක ඉන්නේ. ඒ ඒ තීලියයි ඒ සමාධියයි දන්නව පාර. මම උත්සාහ කරන්න ඕනේ. අම්මෝ ඇති වෙන්නේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න එකයි කරන්නේ. ඒක අවස්ථාවේදී ඒ ෆෝම් එකක් තියෙනවා ඒක ස්කේම් කරන්න අපිට කරලා ගන්න ඕනේ අපිට කියන්නේ තමයි ස්කේම් කරන්න අර ස්කේම් කරලා හැන්දලින්ග ඉතේ අපිට ගැටගන්න මගේ විදිහට මම හිතන්න ඕනේ ඒක තාත් මට්ටම් තුනකට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වඥාන්ස පෙන්නලා තියෙනවා මුලදී මේ අවබෝධයක් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ හිතට ආගන්තුක වගේ චේතනා එනවා. එතකොට මේ මෙනෙහි කරන්න කියනවා ඒතං සත්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා. මේ චේතනා වෙන්නේ ඉස්සර මගේ හිතේ තියෙන උපේක්ෂාවේ දැන් මේ චේතනාවක් ඇවිල්ලා මගේ හිත නිකන් දැන් මෙතන නුහුරු කෙනෙක් ආවා වගේ. එතකොට දැන් මෙතන තිබුණේ කලින් තිබුණු සමතුලිතතාවයේ බිඳිලා. ඒක නිසා ඒ වෙලාවට නිකමට ඥාන කියනවා ඒක සය සාන්තේ ප්‍රණීතේ එනම් තිබිච්ච උපේක්ෂාව. ඒතන් සන්තන් ඒතන් බයිදේ දැන් උපේක්ෂා. තිබිච්ච උපේක්ෂාව හොඳයි. ඒ උපේක්ෂාවට දැන් ඔටුව ගෙටාවට වගේ ඔන්න ආවගේ ඔන්න හිතවිල්ලක් වෙලා දඟලනවා. චේතනා කරලා දඟලනවා. ඒ නිසා කිය මේ වෙලාවේදී නිකම් බොහොම බයපක්ෂව වගේ මිනී කරන්න කියනවා ඒ ඒ සාන්තේ ප්‍රණීතේ එනම් තිබුණු උපේක්ෂාව. දෙවෙනි මට්ටමේදී ඒකෙදි මේ විදිහට තමන් කිසි විදිහකට උඩගෙඩි දෙන්නේ නැහැ, ඉනිමම් බඳින්නේ නැහැ හිතිය තමයි. ඒ තව දෙවෙනි මට්ටමේදී කියන්නේ කියලා සියලුදනස කියනවා ඉබේම එනවයි කියලා. ඒ ආපු චේතනාව අට්ඨියති හරහච ජිගුච්ඡති. ඒක දුකක්, ඒක ලැජ්ජාවක්, ඒක ප්‍රහාණය වේවා කියලා කියනවා. මම ඇඟට එන්න පටන් අර ගන්නවා. අට්ඨියති කියලා කියන්නේ ඒක ගැන ලැජ්ජාවටපත් වෙනවා. හරහච කියලා කියන්නේ මේක දුකක් බව තේරෙනවා. එන ඇහැට පොඩි කුණක් වැටෙනවා. එහෙම නැත්නම් මේ අත පොඩක් තුවාල වුණා වගේ වෙනවා මේක නැත්තම් හොඳයි කියලා හිතනවා. ඒ හැර පළවෙනි මට්ටමින් ලැබිච්ච දෙවෙනි වාසිය තමයි මේ හැදිදිය බොර වුණා අනාකූල ප්‍රවාහය ආකූල වුණා. නියේ නදකින් කියනා වගේ එච්චරම කැත වචනයක් පාවිච්චි කරන්නේ නදකින් කියනා වගේ මේක දුකක් මේක කරදරයක් මේක නොවේවා ඊට පස්සේ තුන්වෙනි මට්ටමට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා ඒ ආවේ සුබ ඉතිවිලක් ආවත් ඒකේ අසුබේ වරෙන් අඳන්න පුළුවන්. ඒකේ උදාසීනේ දකින්න පුළුවන්. අසුබ හිතවිල්ලක් ආවම ඒක සුබේ දකින්න පුළුවන්. ඒකේ මධ්‍යස්ථ දකින්න පුළුවන්. මධ්‍යස්ථ හිතවිල්ලක් ආනක සුබේ දකින්නත් පුළුවන් අසුබ දකින්න පුළුවන්. ඒකට ඉම්පැක්ට් එක නැති වෙනවා. ඒක මට්ටම් තුනකට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපිට හැමෝටම හරියන එක උත්තරයක් දෙන්න බෑ. වෙන විදියකට කියනවා නම් කාටවත් උදව් කරන්න බෑ කියලා. මම දැනගන්න ඕනේ මගේ හිත බොහොම ඕලාරික නම් මේ හොඳට විවිධිය තිබිලා හිතලා හෝ හිතිලා හෝ චේතනා කාවම වයපක්ෂව කල්පනා කරන්න වෙනවා නීති කිච්ච තැන හොඳයි. කලින් තිබුණු උපේක්ෂා හොඳයි දැන් ඒකට ඔන්න හිතවිල්ලක් ආවා. අන්න ඒක හොඳට Tamande සීසන් උනාට පස්සේ සිද්ධි වුණාට පස්සේ තේරෙනවා එන හිතවිල්ල ඒක ලැජ්ජාවක්, ඒක පිළිකුලක්, ඒක දුකක්. එන තමන්ගේ ඇඟම තේරුම් ගන්නවා මේ පොඩි ළමයෙකුට හොඳ නැද්දක් අහපුවම වමනේ කරන්නේ. ඒ වගේම අපේ ඇඟටම තේරෙනවා මේක නරකක් දානකොට වමනේ කරනවා. තුන්වෙනි සැරේදී ආවා ආපෙක ඕන පැත්තකට හරලා වැඩ කරනවා. ඒක තමයි අපේ තමන් සිද්ධිය මාස්ටර් කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ තිතිවිලි එනවයි කියන එක. අවස්ථා තුනේදීම විලිලැජ්ජ නැතුව හිත විලිනවා. ආධුනිකයා අනේ එන්නේ ඉස්සලා කොච්චර සාන්ත තැනක ඉඳලාද මේ ඈදිදියක්ද මේ බොර වුණේ කියලා ඈදිදිය ගැන හිතනවා. දෙවෙනි එක නා ලැජ්ජාවටපත් වෙනවා, පිළිකුල් කරනවා. තුන්වෙනි එක රහතන් වහන්සේ ගැන කතා කරන්නේ ඔබට ඕන අවිල්ල හිටපන්. ඒ හතරේ කාවත් මිතුරෙක් කරගන්න පුළුවන්, මිතුරෙක් කාවත් හතරේ කරගන්න පුළුවන්. ඒකෙන් තියෙන ඉන්ෆ්ලික්ෂන් එක ඉම්පැක්ට් එක නැහැ. ඒ නිසා මේ එතනින් කියන්නේ නෑ හිතවිලි නෑ කියලා චේතන නෑ කියලා ආපෝ චේතනාවට තමයි ඉමුනිටි එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක විදගෙන යන්න බෑ. ඒ නිසා මේ මට්ටම් තුන ප්‍රශ්නයක් වශයෙන් කියන්නේ මේක අලෙවෙනි මට්ටමේදී සෝවාන් වගේ වෙනකොට එක සැරේකින් අපිට මේ පොදු පුහුණුව ලබන්න පුළුවන් වෙයිද? දැන් අපි හිතනවා දැන් මේ ගිය පිරිසක් වැඩ කරනකොට දැන් මොන මේ රිට්‍රීට් එක ඉවරයි. ඉතින්කොට යම් මට්ටමකට එන ඊට පස්සේ ආයෙ ගවල් වලට ගියත් පස්සේ ආයෙ යම් ප්‍රමාණයකට එළිහෙනවනේ මේක. පිළිලා ඊගාව දවසේ පටන් ගන්නකොට කොතනින්ද පටන් ගන්නේ? ආයෙ මුලින්දම පටන් ගන්නවා. ඔන්න එතකොට දෙවෙනි මට්ටමකට යනවා. ඉතින් පස්සේ කරලා ගියාට පස්සේ තුන්වෙනි මට්ටමේදී එක දෙක දානවා ඉතුරුට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා. මේ විදිහට මේ කෙලෙසෙන අවස්ථාව දෙදී කරන්නේ හැම වෙලාවකම සෑහෙන වෙහෙසක් ඕනේ. ඊයේ කරපු එකෙන් පොඩි මතක සටහනක් විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි ආයෙත් ආධුනිකෙක් වගේ වැඩ කරනවා. සමාන වෙලාවට භාවනා කරනකොට ආදී නැති ගතියක් වගේ එනවා. ඒක උසලස් නැතිව. ඒ නබබෑ. ඒකට එක්දිනේ දෙනවා. ඒක වෙලාවට යනවා. సంసారంలో విరుద్ధాస పోతారు మనసు పోతారు సో ఎవరు ఎలా ఉంది తనలోనే పోతారు పక్కన ඒකදී ඇත්තටම මේ නැගිටිනවා කියන එක පරාජයක්වත් නෙවෙයි ඒ අවස්ථාවේදී. නමුත් නැගිටින්න ඉස්සෙල්ලා කල්පනා කරනවා දැන් හරි ඉන්න බෑ. දැන් මේක මේක නිකන් අනුවෙබ්දකට කැපුවා. මාළුවේ කොට දැම්මා වගේ. කොහොම දුකට බැහැ. මේ දැන් මේ හරි තමන් පිළිගන්න හරි දැන් ඉවරයි මම එනම් බලනවා. ඔබට මොනවද ඕනේ කියලා ඇඟෙන් ඇහුවොත් බොඩි නොලෙජ් එක කන්සර්න් කරා. බොඩි නොලෙජ් එක කියනවා නැගිටලා යන්නේ කියලා. නැගිටලා ගියාට සනීප වෙනවද? නෑ ඒක තමයි. නමුත් ඒක නෙවෙයි උත්තරේ. ඒක නිසා හොඳට සිහියෙන් නැගිටලා බලන්න ඕනේ. දැන් ඌට ඕනේ දේ දුන්නා. නමුතර නුරුස්නා ගතිය ඇති වෙන්න අවශ්‍ය මූලද්‍රව්‍ය ටික එහෙමම තියෙනවනේ. ඒක නිසා මේ නුරුස්නා ගතියට හේතු වෙලා තියෙන්නේ රූප ධර්ම නෙවෙයි මනසම. යකින ඉරියව් මාර්ග වලට හරිය කියලා ඉරියව් මාර්ග වලට කබලෙන් ලිපට වැටිලා විතරයි. ඒස ඉරියව් මාර්ග කරන එක ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න. ඉරියව් මාර්ග කරනත් එක්කම අර ඇති වෙලා තියෙන නුරුස්නා ගතිය ට්‍රැක් එක දිගට තියාගෙන යන්න ඕනේ. හිතට පස්සේ කොතනදීද මේ ඉරියව් වෙහෙස කරගතිය නැති වෙන්නේ මොකක් නිසාද? අත ප්‍රවිනස් කරපු නිසාද, ඉරියව මාර්ගකපු නිසාද මොකකින්ද කියලා. ඒකට ඕනේ කරලා තියෙන්නේ අසතිය. සත්‍යයෙන් ඉඳ ඉරියව මාර්ග කර මොකක්ද ඉන්නේ? නුරුස්නගතිය නුරුස්නගතිය. දැන් මම ඔය නිසනවනේදී මම දකින දෙයක් තමයි ඉතින් අර නැත්තම් ඔය වෙන තැන්වලදී දැන් මේ වගේ අපි වැඩක් කරනකොට ඉන්න කෙනෙක් කියනවා මට මෙතන ඉඳගෙන ඉන්න බෑ කියලා. ඒක නිසා එන්නේ නැහැ. මේකට එන්නේ නැහැ. යා කියනවා මට බෑ මට පිටිසත් මට ඉඳගෙන ඉන්න බෑ. ඉතින් මට හිතෙන දැන් ඔබ කාමරේ හිටිය කියලා ඉඳගෙන නෙමෙයි ඉන්නේ. මේකට නොඑන්න හේතුවක් කිව්වට මොකද එළියේ හිටියට ජීවත් වෙනවනේ. එළියේ ඉන්නකොට මැරෙනවා නෙවෙයි. මේකට මේකට දුෂ්ම ගතියක් පේන්න තියෙනවා. හේතුව කියන්නේ මොකද්ද? මට මේ පිටිසක් එක්ක ඉඳගෙන ඉන්න බෑ. මේකට සම්බන්ධ උදේ නැත්නම් මනස ජීවත් වෙන්න බෑ කතරී ඔබ මොකක් හරි පවත්තන්න එපා. අන්නේ වගේ අර බල්ලට කොහාට ගව කකුලුස්සන වගේ. පොඩි කාට මොනවද යමරකච්චන් බඩ දෙනවා කියනවා වගේ. අපේ මේ නිදහසට කියන කරුණු අන්තිම බොරදයි. ඒ නිසා හොඳ වෙලේ තමයි ඉල්ලන එක දෙන්න ඕනේ. දින සතිය ආලෝකය යටතේ බලන්න. සතිය ආලෝකය යටතේ බලන්න ඕනේ. ඉරියව වෙනස් කරාට පස්සේ නුරුස්නා ගතියට මොකද වෙන්නේ කියලා. නැගිටින්න ඕනේ කොහොම සතියේ. දැන් ඉස්සෙල්ලාම ඉඳගෙන ඉන්නවා මේක පහම දෙකට කැපුවා වගේ දඟලන. එහෙම නැත්නම් මාළු වල දනවා වගේ කියනවා බෑ බෑ බෑ බෑ බෑ. ඊට පස්සේ අහන දැම්මට මොකද්ද ඕනේ? ඒ කියන්නේ බොඩි නොලෙජ් එකට ගන්නවා නැගිටිනවා. right. ඕක නැවතිල නැගිටිනවා. මේ වෙන සිද්ධිය බලාගෙන. මේ හිත නතන නාඩගම හිත ඉල්ලන නිදහසට කරුණු වෘත්ති සමිතියකින් නිදහසට කරුණු මොනද? අයිතිවාසිකම් ඉල්ලන්නේ. එතකොට වෘත්ති සමිති නායකයා ගෙනලා අහනවා. පිටු 15ක් විතර ලයිට් එක දෙනවා අන්තිම එක දෙනවා. පළවෙනි 14ම නැත කරලා අන්තිම එක දීලා වැඩ කරපන් කියලා. ඉතින් සමාලාට ඉස්සර ඉස්සර කෑවා. දැන් වෘත්ති සමිති දක්ෂංශ එක ඉල්ලීම. එකයි ඉල්ලන්න පුළුවන් නේද බැලුවා. ඒ ඉල්ලීම තමයි සාධාරණ වෙන්න පුළුවන්. නමුත් විලියම් ලයිස්ට්ුවක් තියෙනවා නම් ගාක් ලයිස්ට් පුරවන්න හදන බොරු. ඒක තමයි අර නැගිටින්න ඕනේ කියනකොට දැන් මේ වෙනස ඇති කරන්න ඉල්ලන වෙනස අපි දෙනවා. දීලා හොඳ සතියෙන් යනසේ බලනිනවා වෙනස් වුණාට පස්සේ උනුරුස්නා ගතිය ඇත්තට හැංගෙන එකද වෙන්නේ නැති වෙන එකද වෙන්නේ නිර්මාණශීලීට කරපත් වෙනවද කියලා සතියෙන් බලන්න ඉරියව් වෙනස් කරයි කියලා මොනවක්ද. ඒ නිසා ලෝක ස්වාමීන් වහන්සේ කියනවා වේදනාවක් ඇවිල්ලා නැගිටින්න හිතෙනවා. ඒක කාරණා වේදනාව. නෙවෙයි. වේදනාව දරා ගන්න බෑ. ඒ ඒ නිසා හොඳටම බලන්න කියනවා මම මේ නැගිටින්නේ සත්‍යය නිසා නෙවෙයි. මම මේ නැගිටින්නේ හිතවිල්ලක් නිසා නෙවෙයි. මම මේ නැගිටින්නේ ආහාර නැති නිසා නෙවෙයි. මම නැගිටින්නේ වේදනාව නිසා. කියලා හරියට නැගිටින නිසා තමයි ඒක අයිසොලේට් කරන්නේ. අයිසොලේට් කරලා කියනවා මම නැගිටිනවා. හැබැයි මම නැවතිල්ල නැගිටිනවා. කියලා එමෙහිට අර නැගින්න ඉරියව්ව එක සැරේ කරන්නේ පුළුවන් තරම් කෑලි වලට කඩලා පෙන්නලා දෙන්න හදනවා නැගිට්ටයි කියලා. එතකොට පේනවා තව ඕන්න විනාඩියක් විතර නැගිටින්න තිබ්බයි. අර ඉතින් හොඳට විචතර සහිත බලනවා වෙනවා විනාඩියක් ඕන්න ඉඳලා නැගිටින්න තිබ්බා. දෙකක් ඉඳලා නැගිටින්න තිබුණා. අන්න එහෙම කරනකොට එන්නේ එන්නේ එන්නේ වේදනාව තියෙනවා යටක් වෙනවා නැගිටින්න හිතනවා නැවතිල්ල නැගිටින්න බලනකොට තව විනාඩියක් විතර නැගිටිනවා. දෙකක් ඉඳලා නැගිටිනවා. තුනක් ඉඳලා නැගිටිනවා කියනකොට ඒ අර සංක්‍රාන්තියට දෙන කාලය හරහා මුදුවර සතියෙන් හිටියොත් මේ දුකේ මොනම ඉරියව් දෙක අතර දුකේ වෙනසක් නැහැ. කොයි තැනකට ගියත් දුකේ වෙනසක් නැහැ. 50 තමයි තියෙන්නේ. ඒක උඩට යන්නේ නැහැ, පහළට යන්නේ නැහැ. හිත නිකන් වවට්ට ගන්න එක විතරයි කරන්නේ. නිකන් අර දැන් කාලේ ලංකාවේ හැදෙන මේ කොත්තු රොටි වගේ. ඉවරෙච්ච කැටි ඔක්කොම යුතුල ගහලා අලුත් එකක් හදලා තිබුණාට ඒකේ තියෙන පරණ බඩු ටිකක් තමයි. කොත්තු රොටි තියෙන හැම ඉතුරු වෙච්ච කැටි ටික. ඒ වගේ භාවනා කරන යනකොට අන්තිමට සංග්‍රහ අයිටම් ටික ටෙස්ට් කරලා දුවලා ගාවත් කොහොම කෙරුවක් කන්න ඕනේ. ඒ නිසා මේකේ තියෙන හොඳ මේ දුක්ඛ දෝමනස දෙක අතර වෙනස දුක නම් පිච්චෙන නිසා කැපිච්ච නිසා කියන හොඳට හේතුවක් තියෙනවා. දෝමනසේ ඉතිං අදාගන්න එක. මෙතන තියෙන දෝමනසේ. ඒ දෝමනසේ ක්‍රියාත්මක වෙන්නේ නුරුස්නාකම. ඒ දෝමනසේ ක්‍රියාත්මක වෙන්නේ self criticism එක. දෝමනසේ ක්‍රියාත්මක වෙන්නේ අනුගේ දොස් දැකීම. දෝමනසේ ක්‍රියාත්මක වෙන්නේ මේක මීට වැඩිය පිළිවෙලට සංවිධානය කරන්න තිබුණා. මේක සංවිධාන දෝෂයක් තියෙනවා කියලා හේතු කරුණු හතර හොයාගෙන අරක ඇහෙන්න පටන් ගන්නවා. ඒක ඇතින් අහක් කරන්න දෙයක් නැත්නම් කරන්න දෙන්න හරි මම නැගිටිනවා. ඒ නැත්නම් ඉල්ලන දේ දෙනවා නැත්නම් හරි බඩි ගන්නවා. ඒ දේ හොඳට බලන්න කරා. ඒක සැරේ ඒක thin slicing of time කියලා කියන්නේ. ඉතා කුඩා කොටස් වලට කඩ කඩ ඒ කියන්නේ ක්‍රියාව ක්‍රියාවලිය ක්‍රියා කොටස් වලට කඩ කඩ සිහියෙන් යුක්තව කරලා බලන්න. කොතනදීද ඔය ඔය මේ නුරුස්නා ගතිය නැතිලා යන්නේ. කොතනදීද ඔය ස්වයං විවේචනේ නැති වෙලා යනවා. ඇත්තම රබට්ටිලක් වෙනවා හැංගිලක් වෙනවා සක නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මේ කැජුවල්ට කඩලා අත්දකින්නේ කියලා කියනවා. සංකීර්ණ වැඩකට වෙන්න දෙන්න එපා. කැජුවල්ට කඩලා අත්දකින්නේ ඒකට කියන්නේ සත්‍ය ධාරාවේ සත්‍ය ආලෝකයේ අර්ථ වෙන්න අරින්න. එතකොට දැනගන්න පුළුවන් ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. ඒ වගේ වෙලාවෙදී වෙලා අද මොන ඒ වෙලා මොකද සමහර වෙලා හොයලා පදන්නට කියන්නේ ඒක පස්සේ ආයෙත් දැන් මෙහි කරන්න දැන් පස්සේ ආයෙත් ප්‍රෙක්ටර් වෙලා යනවා. මුලින්ම යනවා. ඒ ඒ ටිකට් එක උපක්‍රමයක් තමයි. අපිට කොහොම හරි කරලා ඕන කරලා තියෙන්නේ මේ සංස්කාර නතර කරන එකනේ. කොරණ කෙලිය නතර කරලා කෙන වෙරණ දෙයට ඉඩ දෙන එකනේ. ඉතින් ඒක දෙන්නේ නැති කෙනෙක් කරන්නේ අංගාය දෙ දෙකට පාන. යකුවා වගේ මාළුවෙකුට දැන් වගේ දකනකොට ඉතින් අපිට කියනවනේ මොනවද කරන්න ඕනේ කියලා. ඒ කරන දේ නැවත නැවතත් හිත ඇවිසින පැත්තට යන තු ආය භාවනාට ඉඩ දෙන භාවනාට යොමු කරන කටයුත්ත කරන කොයික සාධාරණ. ඒ දෙයට මේ ආවල් දෙය කළ යුත්තේ කියලා තනි උත්තරයක් දෙන්න බෑ. තමන්ගේ මෙතෙක් ගෙන ආපු භාවනාවේ අත්දැකීම් වල හැටියට අම්මා කඩේ ගිය වෙලාවේදී තාත්තා බබා නතර කරනකොට බබා පරක් කරනකොට හොඳටම දන්නවා අම්මා එන්න ඕනේ කිරි දෙන්න. තාත්තා ගාව කිරි නැහැනේ. දරුවා නතර කරගන්න පරක් කරගන්න নানা ප්‍රදේවල් කරනවානේ. ඉතින් ඒක අම්මා කියලා දෙන්න ඕනේ නැත්නම් බබා කියලා දෙන්න ඕනේ තාත්තා දැනගන්න ඕනේ. අම්මා එනකන් කොහොමද දරුවා නතර කරගෙන ඉන්න ඒ සඳහා වඩාගෙන ඇවිදිනවා දෙයත් එක බුද්ධිය ගන්නවා දෙයත් එක දෙල්ලම් කරන ඕන දෙයක් එකට කැපයි. අම්මා එනකන් දරුවා පරක් කියන්නේ පරක් පරක් කරනවා කියන වචනේ මම දන්න පරක්කු කරනවා කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මම ළඟ කිරි නෑ අම්මා ඇවිල්ලා කිරි ටික දෙනකම් බබා නනවා අඬ ටිකක් ඇඬුවට කමක් නෑ. බරපතල දේ අඬන්න උඩ නතර කරගෙන ඉන්නේ. මේ බබා නලවන්නේ කොහේ අර බබා නලවනවා කියලා ඉසිනේ. ජීම අන්තිම කරදරකාරී. මොකද ඒ තරම් මේ මෙයාට එක එක දේවල් කරලා දීලා පුරුදු කරලා. එයාගේ වැඩේ එයාට කරගන්න තියෙන පුරුදු කරලා නැහැ. ඇඟිලි ගහලා පුරුදු කරලා සංස්කරණ සංස්කාර කරලා පුරුදු කරලා. සංස්කරණේ කරන්නේ නැතුව ඉන්නකොට එයා අවධානය ඉල්ලනවා. ඔය ඔය දැඟලන්නේ අවධානය ඉල්ලන්නේ. වෙන මොනවාක්වත් ඉල්ලන්නේ නැහැ. ඇටෙන්ෂන් එක ඉල්ලන්නේ. ඉතින් ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ සම්පූර්ණ සතියකට. දෙකක් කරනවා. සතිය වඩන කෙනා නම් නිතිපතා කියලා තමයි සතිය දවස් කරන්නේ. සමාධිය වඩන එක නම් දවස් තුනකට නොදී ඉඳලා එකවරක් දීපුවම හොඳටම සමාධියට. දවස් තුනකට භාවනා කරේ නෑ. ඒ ගැම්මත් එක්ක අදලා හොඳ වෙලා පළ දීපුවම දෙවෙනි කේ නිදර්ශනයෙන් සමාධියටයි පක්ෂ තියෙන්නේ. නිතිපතා කරනවා කියන එකෙන් සතියයි වඩා. මේ දෙක බොහොම ළඟ ළඟ වැඩ කරන දෙයක් දෙකක්. ඒක නිසා සත්‍ය ගැන කතා කරන කෙනා භාවනා ප්‍රතිඵල ලැබුණා හෝ නොලැබුණා හෝ කරන දේ කරනවා. ඒ දවස් එක තුන නොකර ඉඳලා කරනකොට ලැබෙන්නේ සතියටත් වැඩිය සමාධියෙන් සම් වෙන එක නිසා තමයි අපි එකට කුචි වෙන්නේ. ඒක බොරුනේ මේ කතාව ඇත්ත. නමුත් අපි අවස්ථා දෙක මනින්නේ උපමාන දෙකකින්. මනිය යුක්ති උපමාන දෙකකින් එනකොට දෙකම වැඩෙන්න ඕනේ. ඒක නිසා තමන්ට දීපදා කරගෙන යන්න බැරි නම් අඩු ගානේ හම්බ වෙන අවස්ථාවේදී හොඳ හිත ඉල්ලන කර්මයේ ඉඳලා ඒක දුන්නට පස්සේ සතියක් වැඩිලා සමාධියට ගිහිල්ලා අල්ලන්න පුළුවන් තරම් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් මේ ප්‍රතිඵල වල අගය අපේ හිත අගය කරන්නේ සමාධි බිම්බෙන් මැනලා. නමුත් නිති සතතාභ්‍යාසය කියන එකෙන් දෙන්න හදන ප්‍රතිඵල මොනවා වුණත් ලැබුණත් නොලැබුණත් රෙජිමෙන්ටේෂන් එකක්. නීතිපතා වැඩ කිරීම. ඒකයි ටේස් දෙකක් රස දෙකක් අතර තියෙන්නේ. මෙනුම් දඩු දෙකක් තියෙන්නේ කියලා මට හිතෙනවා. පැහැදිලි. නෑ සාමාන්‍ය විදිහට විවේචනය කරන්න පුළුවන් ඒ හිතත් එක්ක ගැටෙන විලා විපස්සනා වැඩෙනවා මේකට සමා මේකට කියලා සතිය සමාධිය වැඩෙනවා දෙකේදී අපේ හිත බැහැියක් තියෙන සමාධිය අපේ යෝගාකරකටින් ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ සමාධිය ඉල්ලලා තියෙන මොකද බුදුජානනාංශයේ ওই සමාධිය මායාවෙන් සතිය තමයි වඩවලා දෙන්නේ. සතියෙන් දෙනවා දුක උනත් සැප උනත් සමසිත. හරි ගියත් වැරදුනත් සමහිත. මේ වේදනාවක් ආවත් නැත්නම් සමහිත. ඒක උගාක් ඇඩ්වාන්ස් ওই සමාධියකින් මේ රස වින්දනයේට යන්න දෙනවට වැඩි. සමාධිය දෙනවා වරින් වර අර සතිය දිගට වඩ아가න යනකොට වෙන කොම්ප්ලිමන්ට් එකක්. නැත්නම් අපිට වැදගත් වෙන දේ තමයි සතිය. මොකද <clears throat> සතිය හරහා උපේක්ෂාවට ළඟයි. සමාධිය හරහා උපේක්ෂාවට අමාරුයි. ඒ සමාධිය ඊයේ කියපු බණේදී සඳහන් කරලා තියෙනවා හතරවෙනි ධ්‍යානයට යනකොට උපේක්ෂා සති පාරිශුද්ධින් චතුත් ධ්‍යාන කියලා කියන්නේ. අපි හතරවෙනි ධ්‍යානෙ ලැබුණට සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩ්‍ය වෙලා නැත්නම් ඒ සමාධිය ආර්ය සමාධියක් කියලා ගන්නෑ. සර්වඥාන්සේ 15 වෙනි ඉස්සෙල්ලා තිබිලා තියෙන සමාධියක්. ඒක සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩ්‍ය වෙලා නැහැ. ඒ නිසා සමාධිය පිටිපස්සේ යන ගතිය නම් කොයි ආගමෙත් තියෙනවා. බුදුරජාණන්සේ කරන දන්නේ සමාධිය අරගෙන ඒක පරිප්පුවේ දාන. ඒක හැඩ කරනවා සතියෙන් සහ සමාධියෙන් ආඩ්‍ය කරලා. ඒක සමාවෙන සතියෙන් සහ උපේක්ෂාවෙන්. ඉතින් මේ සතිය සහ උපේක්ෂාව දෙක හරි වැරදි බල බලා කරන්න පුළුවන් බලන්න. හරි උනත් කරපුවා වැරදුනත් කරපුවා. නිත්‍යපතා කෙරෙල්ලෙන් තමයි ඒ සත්‍ය උපේක්ෂා දෙක හරියන්නේ එහෙම නැත්නම් කියනවනම් වතක් සම්පූර්ණ කරනවා වගේ. ඒ වතක් වත සම්පූර්ණ කරන කෙනෙක් සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයේ තියෙන අදහසක් ඉදී එයා කරන්නේ මේ ළඟ තියෙන ප්‍රතිඵලයක් බලාගන්නේ. ඒ වැඩේ කරනවා ඒ doing for the sake of doing. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. අන්න ඒ වගේ වීලි රසයක් තියෙන සතිය. සමාධිය වගේ සැප් එක නෑ, ජූස් එක නෑ. සමාධිය කියලා කියන්නේ නිකන් සුදු පාන් පෙත්තක් විතරයි. ඒකේ නෑ චීස් නෑ, බටර් නෑ, සෑන්ඩ්විච් කරන්න මොනවක්වත් දෙන්න පුළුවන් නම් කපා බැලන්න. සමාධියම නෙවෙයි පොරකකව කන්න පුළුවන්. ඒක හරි ජූසි, ඒක හරි සැපි. ඒක විගුණන්න පුළුවන් මොනද? ඉතින් අපේ හිත හැම වෙලාවෙම ওই සමාධියද කියන කෑදරකම නිසා මෙච්චර කමටහන් සුද්ධ කරනවා. නැත්තම් එච්චර ඕනේ නැහැ. වෙන මොනවා කියනවනම් මේ සතිය වරණදා ගන්නකන් තමයි අපේ හිත අත ඇද ඇද යන්නේ සමාධිය හොයන්නයි ඒව දඟලන්නේ. රාශි කමටහන් සුද්ධ කරන්නේ, බුද්ධික කමටහන් සුද්ධ කරන ඔක්කොම ඕන කරලා තියෙන්නේ සතියේ තියෙන අන්‍යම් ප්‍රේම සම්බන්ධතාව. සාරයි සමාවේ. කටිට තේරෙනවා මං කියන ගමන මේ. අරදුන හදන තරමට තේරෙනවා. සතිය කියන්නේ මේකයි කියලා අවබෝධ කරගත්තොත් ඒක ජීවිත දර්ශනය අවබෝධ කිරීමට අත්‍යවශ්‍ය අංගයක්. ඔය සමාධිය කියන එක ලව්ව පෑකක් විතරයි. ඒක අනියම්. ඒක නැතුව බෑ. ඒක ඕනේ. මේ සතිය තේරුම් ගන්න නැතිකම නිසා නැත්නම් සතිය තේරුම් ගන්න බැරිකම නිසා ඕන නැතිකම නිසා නැත්නම් සමාධිය දින අද්ද බල කෑදරකම නිසා එක හැක් වහලා පේ. නිසා පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ සතියත් හරහෝ සමාධියත් හරහෝ නැවත මෙතන සති උපේක්ෂා කියන දෙක වර්ණනා කරනවා. මේකේ අත්දැකීම ලබන්න ඕනේ. ඒකේ තියෙන අවසාන යොමුව අපක්ෂපාතී තීන්දුවකට යන්න නම් සති උපේක්ෂා දෙක තියෙනවා. සමාධිය උගා කියලා පක්ෂපාතී. පක්ෂග්‍රාහී කොටිම කියනවා මම ආනේ වඩන. කොටිම කියනවා මාන්නේ වඩන. කොටිම කියන එකට තණ්හාව ලැත්තනම ඇති වෙලයි පටන් ගන්නවා. සතියේමනේ සතිය කැත්ත ඇතේ තියන පටන් අරගෙන ඉන්නකොටම ඒක ඔක්කොම සුද්ධ කරලා තියන්නේ. මොනවාද සතිය සමාධිය කියලා කිව්වොත් කියන්නේ සතිය මේකේම සතිය බලන්නේ මොකක්ද කියලා රෝවගේ ඒ මුමන්ට් එකේ කොට වෙන්නේ සමාධිය දෙන්න ඒක ඒක බලන්නේ මොකක්ද විදියට මේවා සංසයස් වෙනවා වෙනවා ඒක තමයි ඒ වගේ අර මුමන්ට් එකක් එක්කම එකක් තමයි නේද ඒක ඒ ඒ අවස්ථාව එකතු අතිමානෝදාර දෙන රෝග ඉන්නකට බැලුවොත් ගලවනවා වගේ තමයි ඒ අහුවෙනවා හොඳට පැහැදිලිවම මොකටද අහුවෙනවා නමුත් සමාධිගත පිට වෙලාවකින් එයා ආයෙත් බලනකොට මුලකට අමතරව සැසෙන්නේ මොනවද නෑ ඇත්තටම එහෙම ඒක කියන්න බෑ සතියේදී සෙන්සේෂන් අහුවෙන්නේ නෑ කියන්න බෑ සතියෙත් අහුවෙනවා සතියේ තියෙන්නේ සතිය විස්තර කරනකොට කියන්නේ ඇති දේ ඇති හැටියෙන් දකින්න ඒ තියෙන හැටියෙන් දකින්න සමාධිය ඇති කරන්නේ මොකක් හරි මුළු චිත්‍රයේම කොටසක් බලන එකට නිමග්න වෙන එක මුළු චිත්‍රයෙන් බලන්නේ නෑ සමාධිය මුළු චිත්‍රය බලන්න බෑ ඒක ඒකාග්‍ර වීමක් එක්ක ඒකෝදි භාවයක් එක්ක යන්නේ එතකොට මේක තෝරනවා මේක අතාරිනවා සතිය නෑ. සතිය හැම වෙලාවෙම මුළු චිත්‍රේ දිහා බලයි. මොකද සතියෙන් තමයි තමයි දෙට යන්නේ. ඇත්තටම සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සර්වත දේශනාව කියන හොඳට හිත සමාහිත වුණාට පස්සේ ඇති හැටිය පේනවා. සමාධිය පේනවට වැඩිය හොඳ තහවුරු ස්ටේජ් එකක් හදාන ඒක උඩ ඉඳගෙන බලනවා වගේ බලන්න පුළුවන්. ඉතින් මේකෙදී මම හිතන්නේ මම මේ කියනකොට පුද්ගල නම් සඳහා කරන්න වෙන නිසා මට ඇටලීඩ් දන්නේ පර්ත් වල කරපු රිට්‍රීට් එකේදී ඒකදී අපි කිව්වේ මහා නිදාන සූත්‍රය ඉතින් මේ නිදාන සූත්‍රය කරන යනකොට ආනාපානම තමයි ආනාපාන සතිය තමයි අපි මේ මේ කියන වගේ නිදර්ශන ගත්තේ ඒකේ උගාකල් ඒ සමාධි භාවනා කරපු සුදු මහත්තයෙක් උතුම් විදිහට යෙදিলা ප්‍රශ්න කරලා මේ විස්තර අහන්න පටන් අර එයා කිව්වා ස්වාමීන් වහන්සේ ඔය වාන්තික වචනෙන් කියනකොට ජූසි සැපි ලස්සන ආනාපානෙද බලන්න ඉන්න ඕනේ ඒ නිසා ආනාපානෙ ගෙවෙන මොහොතේදී මැරීගෙන යන වෙලාවේදී හට ගන්න මොහොතේදී ආයාසයෙන් බලන්න තියෙනවනේ වෙහෙසෙන් මැද බලනකොට බොහොම සතුටින් බලන්න පුළුවන් ඔය දෙකෙන් කොයි එකද අපි තෝරගෙන යන්න ඕනේ ඊට පස්සේ මම කිව්වා මේ ජූසි සැපි එක හරහා තමයි අර ඩ්‍රයිනස් එකට යන්න ඕනේ ඩ්‍රයිනස් එක ජූසි සැපියකට වැඩි ඇඩ්වාන්ස්. ඒ නිසා ජූසි සැපියක දෙන්නේ ගමනට කොම්ප්ලිමන්ට් එකක් විදියට. නමුත් ඒ ජූස් වෙලාවේදී සත්‍ය අනිත්‍ය දුක පේන්නේ නැහැ. නමුත් කන්නිකර දුක හරහා යන්නත් බෑ. වරින් වර යාට කටගැස්මක් දෙන්න ඕනේ. එතකොට තමයි ඔය බියුටිෆුල් බ්‍රීතිං එක දෙන්නේ. බියුටිෆුල් බ්‍රීතිං එකේ දුක්ඛ සත්‍ය නැහැ. මේක ලස්සනට විස්තර කරාට පස්සේ මිනිහට ඒක මිනිහට ලොකු පිම්මක් වුණා. මොකද එයාගේ ජීවිතේම සැලසුම් කරලා තිබුණේ අර ආචාන් බ්‍රහ්මගේ බණ අහලා බියුටිෆුල් බ්‍රීත් එකට ගියා නම් හරි කියලා. ඉතින් මට මම මේ ඉන්නේ ඥාන ප්‍රෝග්‍රෙමේ. ඕල පොඩ්ඩක් මම ගැන කල්පනා කරනවා. නමුත් කියන්න වෙනකොට මම ඔය බියුටිෆුල් බ්‍රීතිං වලට යහ පැත්තේ තමයි බ්‍රෙත් එක අන්තිමට ගෙවෙන තැනකට එතන නිකන් හරි මානසික සටනක් නෙදීන්නේ බියුටිෆුල් ප්‍රීතිය නෙවෙයි. ප්‍රතික පටන් ගන්නකොට බලනකොට එහෙම නැත්නම් ආනාපානේ සම්පූර්ණයෙන් ගෙවිලා යන තැන බලනකොට බියුටිෆුල් නෑ, ජූසි නෑ, සැපි නෑ. එතන තමයි දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍යයට පටන් ගන්න තැනදී යන්න බෑ. ඒකකොට අපි මැරිලා යනවා. ඩ්‍රයි වැඩි. ඒක ඒ කියන්නේ හරි රෆ් වැඩි ජොබ් එක. සවරින් වර පොඩි ජූසි සැපි ප්ලේස් එකක් පෙන්නනවා. යනකොට නිකන් ඕසිස් එකක් වෙනවා. වගේ කාන්තාර මැද තියෙන ෂේම භූමියක් පෙන්වනවා. මේ කට්ටිය ෂේම භූමිය ඇලෙනවා. ඉතින් ඒක ගමන යන්නේ කොහොමද? මේ බලාතුරෙන් හම්බුන ෂේම භූමියක් තියෙන කියලා ඉතින් මේක හොඳනේ. මේකට ආපහු එන්න කොච්චර වෙලා යනවද කියලා අහනවා මේ ඉස්සරහට යන ගමන. ෂේම භූමියට දැන් යන්නේ අපි ඇඩ්වාන්ස් ඉස්සරහට යන්න. මෙයා කල්පනා කරන්නේ ආපහු කොහොමද ෂේම භූමියට යන්නේ කියලා. ඇත්තටම රිවර්ස් එකේ තමයි. ඉතින් මේ ටික තේරුම් ගන්නවා කියන එක මම දන්නේ ඒක එච්චරම හරියන්නේ නැති මම කියන්නේ සත්‍යය සත්‍ය සත්‍යයත් සමාධියත් කියන දෙක වර්ණකා ගන්නවා කියන එක විතරේ මම මම අඩු කරන්නේ එතෙන්. යම් කිසි කෙනෙක් මේ සත්‍ය වර්ණකා ගන්න වෙනකොට සමාධිය හරහා යන්න ගියොත් කොච්චර කරොත් කර කර එක තමයි. සත්‍ය කියන්නේ තියෙනවා ඇතුලේ උමර පිටත් තේරෙනවා. ඒ ඉවරට තරම් තේරෙනවා පටන් ගන්නවා තුන මෙතන තේරෙනවා. ඒකට සමාන කළ ඒකෝ සමාධි අස්තරලා එනවා. ඒකත් නේද ඒකම සැන්සේෂන් එක අපිට අවතරවා වුණා. හරි මට දෙන්නවා අකිද්දේ තේරුම් ගත්තද කියලා බලන්න. මේ සමාධිය නැතුව විචිරිච්ච වෙලාවක් වෙනවා. සතියක් තියෙනවා. එතකොට දැන් සමාධිය තියෙන වෙලාවදී නම් මම ඔයත් එක්ක එනවා ඇත්ත. ඒක වැඩිපුර විස්තර හම්බෙලා ගමනට ප්‍රතිලාභයක් හම්බෙලා දෙනම සමාධිය යනවා වික්ෂිප්ත වෙලා තියෙනවා. දැන් සතිය තියෙනවා. දැන් එතකොට සමාධිය ගැන හැඟීම තිබුණ එකෙන් නෙගටිව් ෆීලින්ග් එකක් නැවිලා තියෙනවා. දැන් තියෙන වික්ෂිප්තකමක්. නමුත් ඒක තේරෙන්නේ නැහැ තාම සතිය තියෙනවා. සතිය ඉස්සර කරන්නේ මනසෙන් තියෙන ඉස්සර සමාධියක් තිබුණා ගමනට පක්ෂග්‍රාහී. දැන් සමාධිය තියෙන සතිය තියෙනවා පක්ෂ සතියට ගමනට විපක්ෂග්‍රාහී වික්ෂිප්තකමක් තියෙනවා. වික්ෂිප්තකමෙන් මැනගිටිනවා. සතියේදී තොරතුරු කාගෙන ගියාට සමාධිය තොරතුරු කාගෙන ගියාට නිශ්චිත ගන්න කඩේ තේරෙන්නේ නැහැ නේද? ඒ සමාධිය අනිත් පැත්තත් තියෙනවා. ආවරණගන්නේ සමාධිය සුබ පැත්ත ගැන කතා සමාධිය නරක පැත්ත තමයි වික්ෂිප්තකම. වික්ෂිප්තකම තියෙන කෙනාට තේරුම් ගන්න පුළුවන් දැන් වික්ෂිප්තයි පණුව දෙකට කැපුවා වගේ මාළුවා දෙකට කැපුවා තියෙන මොකද මට සතිය තියෙනවා. ඒ නිසා මම ඇචීව් කරලා තියෙනවා. මොලයන්ට මට ඇචින් කළා තියෙන හැබැයි මේ මුළු ඇඟම වද දෙනවා මුළු හිතම වද දෙනවා මුළු ඇඟම ශාප කරනවා ඒත් මම දන්නවා සත්‍යය කියලා ඒ සත්‍ය ගැන ඉස්සර කරගෙන යන කෙනෙක් නම් ඒ වෙලාවේ තේරුම් ගන්නවා මම දැන් දුක්ඛ සත්‍යයට වඩා ළඟයි කියලා සමාධියට ළඟ නෑ සමාධිය ටිකක් ඈතයි දුක්ඛ සත්‍යයට ළඟයි ඒ නිසා එයා වඩා ධෛර්යමත් වෙනවා මේක කවදාකවත් හිතේම නැපෙන් යන්න පුළුවන් ගමනක් නෙවෙයි හිතේම නැපේ තියෙන අර පැත්තට ගුණ පැත්තට, රස පැත්තට. නමුත් සත්‍ය තියෙන මේ පැත්තේ. පෙළන ගතිය සත්‍ය තියෙන්නේ. තවන ගතිය සත්‍ය තියෙන නිසා අර ජූස් පැත්තට යන්න ගත්තොත් ඇත්ත ඒක වරින් වර ඕනේ. සත්‍ය තියෙන්නේ මේ පැත්තේ නේද? ඉතින් ඒක නිසා කවදාහරි සමහරට තීරුම් කරගන්න නම් මේ හිත එක්ක නැන්නත් නැතුවත් බෑ නැතුවත් බෑ. වරින් වර හිතට සන්තෝෂ වෙන්න කැලලක් අපාපා ඉන්න දෙන්නත් ඕනේ සැපි ජූසි. ඒකද කියන්නේ ඕක නෙවෙයි ගමන. ගමන තියෙන්නේ මේ පෙළෙන ගතිය දකින්න. තවන ගතිය දකින්න. ඒකේ සංකත ගතිය දකින්න. ඒකේ විපරිණාම ගතිය දකින්න. ඒකට කවදාක සමාධිය හරහා යන්න බෑ. සමාධිය මම කියන මේ සමාධිය හරහා යන්න බෑ කිව්වොත් මම වරදගෙන සමාධිය සතියෙන් උපේක්ෂාවෙන් ආඩේ නැත්තම් දුක්ඛ සත්‍යයට යන්න බෑ. ඕල নানা ආකාර දේවල් වලට ළඟා අභිඥාවට ළඟා වෙයි අඬක කියයි මේක කියයි නමුත් බුදුජානනාථගෙන් පෙන්වන්න ගන්නේ ඔකට ඒ නිසා ඒක ඒ ඊට පස්සේ මම ඒකම මාගේ තියෙන ජඩකමට ඒකම මම නැවත නැවත රීටරේට් කරා ඒකට මට තේරෙනවා ඒ ඥාන ප්‍රෝගයෙන් ගිහිල්ලා බණ කියන එක හොඳයි මට පොයින්ට් එක හම්බුණානේ ඒ කියන්නේ මම ඉන්න තැන වැරදි ඒක කීප දෙනෙකුට දාලා බැලුවා මට ලාභයි ඒ රිට්‍රීට් එකෙන් පොයින්ට් එක තියෙුණාට හැබැයි මම දන්නවා අචන් බ්‍රහ්මවදත් වරද්දගන්නේ නැහැ මට වැඩි ඇඩ්වාන්ස් බව නමුත් එතන ඉන්න මිනිස්සු මේ මේ ඒ භූමියේ ඉඳගෙන ඒ භූමියේ ඇති වෙච්ච ඒ සම්පූර්ණ අංකුරයකට විරුද්ධව කතා කරන විනිශ්චයට වෙන්නේ විරුද්ධව කතා කරනවා වගේ. මොකද මේ එක්කෙනෙක්වත් භාවනා කරන දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ නෙවෙයි. මම චෝදනා කරනවා. මේකට චෝදනා කරනවා. ඒකයි මේ මේ කමඨා සුද්ධ කරලා ඉච්ච තමයි. ඒකට ඕනේ කරලා තියෙන්නේ මේ සමාධිය. පංචන සූස්තිය කියන වචනේ. ඒකට සිංහල වංගෙ මම සමා වෙන්න ඕනේ. ඒක මේ උගදෙනේ දන්නේ නැති ජඩ වචනයක්. සූස්තිය දාසාවෙන් භාවනා කරා. ඇති හැටි දකින්න නෙවෙයි. ඒකට මොකද්ද මේ ඉංග්‍රීසියෙන් කියන්න තියෙන සූස්තිය කියන්නේ කියන්නේ නැහැ. ඈ ඇඩික්ෂන් නෑ ඒ කියන්නේ ඒ දේනේ මං ගැන කනවිස් කියපුවට පස්සේ එන මානසිකත්වයට කියන්නේ සූස්තිය කියන්නේ. එච්චයි. ඒකට වාක්‍යයකට දාලා කියන්නේ මේ වචනේ. Not I had uh, frozen cheese on a high not move, he's on a high high. Uh, chip, chip. Huh? Chip. Yes. ඉතින් ඒ ඒක ඒක ඇත්තටම ඒක නැතුව මේ ගමන යන්න බෑ. ඒක ෂුවර්නේ අර මේ කවුද මේ පුත්‍රජනන්සේ නන්ද කුමාරයා අඬ ගන්න කිව්ලා දිවි ලෝකෙට ගිහිල්ලා සොරංගනාන් වෙලා කකුල් පෙන්නගෙන ආවේ. මොකද මෙන්න මේක උඹට හම්බ වෙනවා කියන්නේ. නමුත් යන ගමන් පොළොට වැඳිටිකුත් පෙන්නගෙන ගියා. ඉතින් නන්ද කුමාරයා පස්සේ කා නන්ද කුමාර කිව්වේ මේ මා කළ මා පෙම් කළ ජනපද කල්යාණිත හිමියෙනි මට කළ නොහැක නිගා මේ සින්දුවක් තියෙන හරියද ඈව වැඳිරිතුව ලෙස වූ මන් සලකා මා පෙම් කළ ජනපද කල්යාණිත මම හිමියෙනි මට කළ නොහැක නිගා මේ නිදර්ශන දෙකෙන් අල්ලන්නේ ජනපද කල්යාණි ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරන්ට බලනවා මේ දෙක සංසන්දනය කරන්නේ කොහොමද ඇත්තට ජනපද කල්යාණි මට මේ සියලු සැප ලබා දෙන සුන්දරිකා. ඉතින් මේ ගමනේදී මොකක් හරි පෙන්නුවොත් අල්ලනවා අල්ලනවා. ඒ චිච්චිකට යනවා. ඉතින් ඒක ඒක ඒක පෙන්වන්නේ ප්‍රයෝගෙට උපක්‍රමයකට. නමුත් නිවන නෙවෙයි නම් අරමුණු කරන්නේ ඒ මනස ඒක දිහා බලන්නේ. ඉතින් ඒ නිසා ඔය සමත විපස්සනා දෙක සමබර කරනවා කියන එක නැත්නම් මේ භාවනාවේදී හරියට අරමුණ දෙකටම සමසිත සලකනවා කියන එක තමයි සන්තුට්ඨිය කියලා කියන්නේ. ඒ සන්තුට්ඨිය ගුණේ නැති මනුස්සයාට ඒ සන්තුෂ්ටි ලබන්න බලාපොරොත්තු වෙන භාවනා ප්‍රතිඵලය සම්පූර්ණ වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එක. සම්පූර්ණ වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එක භාවනාවට ලැබෙනකොටම සතුට තියෙනවා. හරිය සතුට වැරදුන සතුට. මගේ ඇඟ සමාධිමත් වෙලා හොඳට ඒකෝදි විලා ලස්සනට අරමුණට ගියත් මේක පණුව දෙකට කැපුවා වගේ මාළුවකට තමයි දැඟලුව සතිය තියෙනවා. මම කියන්නේ උනායි වෙන නිවනක් ඕනේ නැහැ. වෙන ස්වර්ගයක් කොමඩද? වෙන චිත්තපටියක් තිබුණා වෙන ස්වර්ගයක්. ඔය දෙටි නිවනක් ඕනේ නැහැ. ඒක හිතන්නේ මේ ශාපයක් විදියට. ඒක හිතන්නේ වැරදිලක් විදියට අපි ඒ නම් මේ ඔක්කොම ගීගීත් අතහැරලා නෑදරයත් අතහැරලා වස්තුවත් අතහැරලා ඔය එක කන්න ඕකද ඕකද හම්බුනේ කියලා ගහපාරේ. ඒකට හේතුව මොකද අර සන්තුට්ඨිය කියන වචනේ දන්නෙත් නැහැ. සතිය කියන එක තාම වර්ණනා ගන්නත් නැහැ. නමුත් වෙන ඒක දැනගන්න ඕන කෙනෙකුට ඒක සුපර් මාකට් එකකින් ගන්නත් බෑනේ. වෙන පින් කරලා ගන්නත් බෑනේ. ආශිර්වාදකින් ගන්නත් බෑනේ. මේ විදිහට හප්පහප්ප මේ විදිහට මැදල මැදල පිරිසුදු කරලා ගන්න දෙයි. වෙන ක්‍රමයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඒ තවත් පැත්තකින් බැලුවොත් සමාජ ශික්ෂේ සමාධිය විතර ප්‍රිය වෙනකොට අපිට සතිය තියෙනවා නම් තේරෙනවා ඒක කාම තණ්හාවේ කෙවණැල්ලක් තියෙනවා කියලා. පාට තේරෙන ගැටියකුත් වෙනවා සතිය හොඳට තියෙනවා. ඒක තේරුණා නම් මේ මනසට ඒක ධෛර්යයක් උනන්දුව ඉස්සරහ පිම්මක් වෙනවා. කමකහන කවදාවත් පරදින්නේ නැහැ. ඒකට කමකහන සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. නමුත් මේ පැත්ත නෙමෙයි ගොඩක් එළියට එන්නේ. ඒ සතියේ තියෙන කෑදරකම නිසා, සමාධියේ තියෙන කෑදරකම නිසා සතියත් පාවා දීලා නැවත සමාධිය ඇති කරගන්න ඕනද ගන්න ඕනේ කියන පැත්තෙන් තමයි භාවනා උපක්‍රම කරන්නේ. ඒක ඒක මේ හැබැයික්. ඒක මේ ඇඩික්ෂන් එකක්. ඒකෙන් ගලවන එක හරියට. ස්වාමීන් වහන්සේ දැන් අර මතු කරගත්ත වැදගත් කරුණක් මතුණා. කට්ටිය භාවනා කරන්නේ භාවනාවේ තියෙන සුඛය බලන්න. දැන් භාවනාවෙන් ලැබෙන සුඛය සතුට සංකෘතිය ලැබෙන්නේ. සන්තුෂ්ටිය තිබුණ කෙනා විතරයි භාවනා කරන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඒක අමාරු. පටන් ගන්නකොටම සන්තුෂ්ටිය තියෙන තස්සේ භාවනාවට යන්න හරි ආලු ගැඹුරු කාරණයක්. ඒක ගැඹුරු නෙවෙයි. ඒක මේ ටාගට් අහුවෙන්නේ නැති විශේෂ මේම නැතුව ෆිලොසොෆි එකට අහුවෙන්නේ නැති රීචි අධ්‍යාපනයට හම්බෙන්නේ නැති. ඔක්කොටම බාන හරියන්නේ නැහැ කියන එක බය වෙන්න දෙන්නේ නැහැ. උත්සාහ කරන එක වටිනවා. උත්සාහ කරන එකේදී කවදාද සම්පූර්ණ ලබන්න ඒක ඒක නේකම ක්‍රමය. නිසා කවදා හෝ ඒක බොහොම ලස්සන දෙයක් ලොකු සරන්සේ කියලා තියුණ එක තැනක මේ ඒක ඇනලයිස් කරලා කරලා කරලා කියුණා අවදාහදී Tamanda භාවනාවේදී සෝවානුනයි කියලා හිතනකොට නැත්නම් ආවල් ඥානෙ පහළුණයි කියලා හිතනකොට මේ පරියන්ගේ සාර්ථකතාවය වහමනි වචනේ කියනවා. ඒ මනස ඒ ගැන නැවත මේ ඒකට කියන ප්‍රතිවේක්ෂා කරනවා. මෙච්චර මෙච්චර ගියා එදා පරියන්කේ මගේ සාර්ථකයි කියලා. ඉතින් යා පටන් අරගන්නේ අන්තිම උසස්ම පීක් ඉවෙන්ට් එකෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මට මේක තේරුණා කියලා. පිටිපස්සට පිටිපස්සට ගියොත් එයාට තේරෙයි කියලා කියනවා. ඉඳ ගන්නකොටමත් ඒ සන්තුෂ්තිය තිබිලා තියෙනවා කියලා. ඒ පරියන්කේට යනකොටම සුබ ලකුණු තිබිලා තියෙනවා. සුබ ලකුණු ඉඳලා බලනකොටයි සුබ ලකුණු පේන්නේ. සුභය හරහා බලනකොට උඩ ඉඳලා බලහට බලනකොට පේනවා එදා යන්න ඉස්සෙල්ලා මට තිබිලා තියෙනවා මොනවද මංගල ලකුණු වගේ. නමුත් ඒ වෙලාවේ තිබුණේ නැහැ. දැනගත්තේ නැහැ. මොකද හිතේ ප්‍රශ්න තිබුණ දුකේනේ. මේ යට ඉඳලා උඩට බලනකොට ඒක පේන්නේ නැහැ. උඩ ඉඳලා බලහට බලනකොට මෙතන තියෙන සන්තුෂ්තිය කියලා කියන්නේ බුද්ධෝත්පාදකාරය. ඒකට උපරිම සතුටක ජීවය. මේක සතුටුයි කියන්නේ මානසිකුණයි කියන්නේ. මේ සතුටුයි කියලා කියන්නේ මට ඇහ කන දිවනාසෙ තියෙනවා. අනිත් මෙච්චර ඉඳද්දී සන්තුෂ්ටි කියලා කියන්නේ මට බන ඇහෙනවා මට ෂණ සම්පත්තිය තියෙනවා මට කල්යාණ මිත්‍රය ඉන්නවා. ඒක මතක් වෙන්නේ නැහැ. මේක මතක් වෙන්නේ උදේ ඉඳලා කල්යාණ බලනකොට නම් තේරෙනවා. මේ එකක් හරි නැති වුණාම ඔය අපි හිතන මොනම දෙයකින්වත් ඒක කොම්පෙන්සේට් කරන්න බෑ. අපිත් අර පොඩි මොකද්ද කැලලක් අල්ලන්නේ මේ හය ඇද්දගත්ම දුර්ලභ කාරණා හය පුංචි කරලා අනේ මේකට මේ උම්මලකට කැලලක් තිබ්බනම් වැඩි හරි. දුණු ටිකක් දැම්මනම් වැඩි හරි කියලා හිතනවා අර මූලික දේවල්. ඒ මොකද අපි බලන්නේ සාර්ථකත්වයේ හරහා නෙවෙයි. හරාජිත හැඟීමෙන් බලනකොට අපි හරි කාලකන්න. මම මුස්පේන්තු જાතියක්. උදේට පල්ලයට බලපු දවසට තියෙනවා බුදුහා මේ අනිකුත් මිනිසුන්ගේ තියෙන අභිමතාර්ථ ක්‍රියාකලාපත් එක බලනකොට කරගෙන යනවා මද ඒ ඒ ඒ වෙනසත් ඒ මේ භාවනාවෙම ඇති කරලා දෙනවා දෙයක් දිහා නාස්තික නැචාක බලන්න එපා ඒක හුනියමක් ඒකේ මනුස්සයර කද්දාකත් උලුස්සන්න මහම් වෙන්නේ. ඕනම දෙයක් දිහා සුබ සුබ සුබ පරමහම් වික්‍රේ මෙත්තා චේතු වෙතින් වදාන සුබවතින් බලන්න කද්දාකත් පැත්තේ. එන්නේ එන්නේ ෆ්‍රික්ෂන් එක අඩු වෙන්න පටන් ගන්නවා. හැම එකකම මංගල කාරණාවක්. නමුත් ඒක දකින්න ඒකට වෙනම චීන කන්නඩියක් දානවා. Thank you. ඇත්තටම ඔය කියන්න හදන්නේ මේ සිද්ධිය නිවන් දක්නවා කියනක හෝ මේ කරන විපරිණාමය එක සිද්ධියකට අඩු කරන්න හදනවා මේක 10ක් එක සිද්ධියක් නෙවෙයි එකම දේ දහස්වර සිද්ධ වෙන්නේ අද අපි දැනගත්තා මේ භාවනාවට මට අවශ්‍ය කරලා තියෙන්නේ භාවනාවේදී යම් තැනකට ආවට පස්සේ හසුරවන්න යන්න එපා. මේකට යන්න හරින්න කියන පාඩම ගත්තයි කියලා හිතන්න. භාවනා කරලා මේ මුළු රිට්‍රීට් එකම උරන්න පස්සේ හරි කමන්නේ. භාවනා යම් කිසි ප්‍රකරණ ශික්ෂණයකින් සමාධියෙන් තැනකට ආවට පස්සේ අත ගන්න යන්න එපා. අනුගමනය මෙනෙහි කරන්න යන්නත් එපා. ඇනලයිස් කරන්න යන්නත් එපා. ඉතින් යන්න හරින්න කෙනෙක් ගත්තයි කියන්නේ. ඊට පස්සේ මේ යෝගාවචරය ඒ ඒ අදහස හිතට දැනපත් වුණා නම් ඊගාට වාඩි වෙන්නෙමත් මේ අදහස ඇති කිරීමට දියුණු කිරීමට බහුලීගත කිරීමට අවශ්‍ය පරිසරයක. එතකොට අරයට එදා ආම්බෙක එක දැනගත්තේ අද යන්නේ ලෑස්ති වෙනවා. ලෑස්තිලා ගියාට පස්සේ ඒකේ තියෙන ಗುಣ, ඒකේ තියෙන ආනිසංස එදාට වැඩි අද තේරෙනවා. ඊට පස්සේ ඒක නැවත නැවත කිරීමට කර්මසාවිදෙත් හම්බ වෙන්න පටන් අර ගන්නවා. එහෙම කරනකොට එදා වැරද්දක් තිබුණා මම හැදෙනවා. එසයි සතිය සමාධිය දෙකම අවශ්‍යයි. සතිය ප්‍රයිමෝඩියල්. එහෙම නැත්නම් ප්‍රොක්සිමේට් කෝස් එක කිත්තුම කාරණාව සතිය තියෙන සමාධිය හැදෙනවා. නිසා සමාධිය අල්ලන්න පටන් අරගත්තොත් අපි සතියේ තියෙන අවධානය ගිලී යන නිසා සමාධියට වැඩි අවධානය දෙන්න ගිහින් අන්තිමට සතියේ මැදේ දෙකම නැති නිසා සමාධිය තියෙනවා නම් තිබිච්චා සමාධිය නැතුව වික්ෂිප්ත බව තියෙනවා තිබිච්චා නම් සතියත් එක්ක යනවා කියලා ගියොත් එයාට තේ එයාට තේරෙයි ඔය ඔටෝ පයින්ටින් කතාව කියනකොට මේ සම්පූර්ණ වික්ෂිප්ත හිත මාළුව දෙකට කපලා වගේ. එහෙම නැත්නම් මේ මාළු මේ මේ පණුවෙක් දෙකට කපලා වගේ. මාළුවේ කොට දාලා වගේ නැත්නම් නුහුරු නුපුරු තැනක ඉන්නෝගේ තේරෙනවා. නමුත් හිතට සතියෙන් බැලුවොත් මම හිතන්නේ ඒක අසාධාරණයි කියලා මේ කිව්වද. ඒ යට තාම විවේකී තියෙනවා. මෙච්චර නලියද්දි මෙච්චර දඟලද්දි මෙච්චර සැලිච්ච හිතට තේරෙනවා මේ විවේකයට බාධා වෙලා නැහැ විවේකයේ හැංගිලා විතරයි තියෙන්නේ. ඉරියව් මාරු කිරීමෙන් වෙන්නේ මොකක්ද අර හැංගිච්ච එක අයින් කරලා විවේකේ මත කරලා. නිසා ඔටෝ පයිලට් එකෙන් දානවනම් ඒ දඟලන තත්ත්වය ඇතුළේ උනත් දාන්න පුළුවන්. හැබැයි හොඟා පුරුදු කරගොම මනසක් වෙනවා. විද්‍රෝ කරන්න පුළුවන්. ඒ ඒ තියෙන මේ කපන උච්චන කොටන වගේ ආවිස්සකරක කොට දැම්මා වගේ තියෙන දැඟලින්න තියෙද්දි සම්පූර්ණ විවේකී මනස නැත්තම් උදකලාව යක තියෙනවා. මේකෙන් බිද්දෝ කරලා මේකට දාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඒක ඒක ඇත්තට විශ්වකර්ම වැඩක්. ඒ නැත්නම් ඒක ආශ්චර්යවත් වැඩක්. නමුත් මම කියන්න හදන්නේ ඒ කොච්චර හිත විශ්ීලා කොච්චර හිත වික්ෂිප්ත වෙලා තිබුණා එයාට විස්රාම වෙන්න පුළුවන්කම විවේක වෙන්න පුළුවන්කම 100 100ක් නැති වෙලා නැහැ. විවේක වීමේ පොටෙන්ෂල් එක ඉස්සරහ වෙන්න පුළුවන් තියෙන පොටෙන්ෂල් එකට මොකක්වත් දෙන්නේ. ඒ වෙලාවේදී ඒක ඇවිස්සලා තියෙනවා. ඇවිසිච්ච තැන තමයි සදාගෙන ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ විදිහට තමයි මේ තමන්ට සිද්ධිය පාලනය කරගන්න බැරි නම් මුතුම වැඩි කට ඉබ්බ කට ඇතුළට ගියා වගේ අනුටික එළියට අරගෙන ඒ ඇතුළට දාගෙන එයා වෙන දෙයකට වෙන්න ඒක ගොඩාක් මේ මොකක්ද කියන්නේ මේ ආශ්චර්යවත් දෙයක් හිතේ තියෙන මොකද දැකලා නැති නිසා අපි හිතනවා මේ මේ කැළඹල වෙච්ච වෙලාවේ වික්ෂිප්ත වෙච්ච වෙලාවේ මගේ භූතකලාව 100%ක්ම විනාශ වෙලා. මගේ විවිධක විනාශ වෙලා කියලා. එimhe හිතුවත් විනාශ වෙලා තමයි. විනාශ වෙලා නෑ. ඒක 100%ක් විනාශ කරන්න පුළුවන් ශක්තියක් ඔකේ නෑ. ඒක නැවතත් ආය ගන්න පුළුවන්. ඒකේ පොටෙන්ෂල් එක තියෙනවා. ඒ පොටෙන්ෂල් එක අදහන ඉන්නවනම් මේක නිකන් අවලංගු වෙලා යනවා. අර මේකට යනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව කියන වචනේ තමයි සර්වඥංශ පාවිච්චි කරන්නේ. එක දවසක බීජයක් තැම්පත් කරාට ඒ බීජේ ඵල ගන්න නම් අපි දහස්වර ඒක නැවත නැවත පාවිච්චි කරලා ඒකට අපි කියන්නේ ලෑස්තිලා ගිහිල්ලා ඒක දිග බීජ ඇඩ්වාන්ටේජ් එක ගන්නවා ඒ නිසා මේ ගොඩාක් අර නිවන් දැක්කත් ගොඩක් කල් භාවනා කරන්න ඕනේ දිගට දිගට කරගෙන යනකොට එන ගැම්මෙන් එන ආනිසංශ අපිට මේක සැරයක් කරලා හිතලා චින්තා මේ ගන්න බෑ ඉන්වෙස්ට් කරන්න ඕනේ හම්බෙච්ච එක හම්බෙච්ච එක නැවත නැවත රීඉන්වෙස්ට් කරන්න. කරනකොට තමයි Tamanට ඒ ක්‍රමසාවිදි වල තියෙන තමම හොයාගත්ත ක්‍රමසාවිදි වල තියෙන අදාළ භාවය යුටිලිටි එක තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යම් පරිචයකට විනාශ වෙච්ච ගමන් ඊර්තුවෝ දේසාංශක් සංසෝමක කරන වෙනස් වෙච්ච ගමන් අපිට අලුත් ක්‍රමයකට ඒකට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. ඒ හැඩ ගැහිලා ඉස්ලාම් ට්‍රයිල් ඇන්ඩ් එකක් ඒ වගේ කරනවා. හරි ගියාට පස්සේ ඒක නැවත ඉන්වෙස්ට් කරනවා. ගිය ගිය ඕන තැනට හැඩ ගහන්න පුළුවන් ගතිය ඉස්ලාම හිත මොකක් හරි ඔප්ෂන් එකක් දෙනවා. මේ දේ කරමු කියලා හොඳයි. මේ දේ කරලා බලනවා. හරි යන එක නැවත නැවත ඉන්වෙස්ට් කරනවා. ඒක නිසා කෙනෙකුට ඒ පරිසර සාස්ත්‍ර විනාශ වෙන්නේ නැතුව එකම තැනක ඉඳගෙන කරනවා නම් ඉක්මන් වෙන්න ඉඩ තියෙනවා. අම් වෙනස් උනායි කියලා 100 100ක් හානි වෙන්නේ නැහැ. එයා හරියට appropriate technology එක දානවා. අනුකූලව මේක කරන්න ඕන එක දන්නවනම් විචිත්‍රයි ජීවිතේ. ඒ නිසා මේ අර වගේ අතරස් තීන්දුවකට නැත්නම් විදු තීන්දුවකට එන්න බෑ. මේක එක සිද්ධියකින් වෙන වැඩක් නෙවෙයි නිසා මේක ප්‍රතිපදාවකින් වෙන්නේ. ඒක ගේට් එක. හුස්ම අල්ලන්න පුළුවන් වෙන එක ගේට්වේ එක හුස්ම අල්ලන්න පුළුවන් වෙලා එතකොට හිතට කියන්නේ කොහොමද මෙතන කලබල තියෙනවා ඒක බොහොම අවධානය ඉල්ලනවා ජීවිත තර්ජනය තියෙනවා අනුතර තියෙනවා බය තියෙනවා හුස්ම තියෙනවා හුස්ම අල්ලන්න පුළුවන් හුස්ම කලබලයක් නැහැ ඔක කොයි එකකට කරන්නේ උගක්කලන්නේ හිත මේ අර මේ natural natural instinct එකක් තියෙනවා එහෙම නැත්නම් natural selection එකක් තියෙනවා අනතුරුදායක දෙයක තමයි අවධානය යොමු කරන්නේ. මේක අපි පඥාණයෙන් ආපු ගතිය. නමුත් අපි කියන්නේ මම ජීවිතේ පූජා කරලා තියෙන බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව තියෙනවා. මම සීලෙක ඉන්නේ. ඒ ගැන මට මොකක් ප්‍රශ්න නැහැ. කොහොමද යක් වෙච්චවයි කියලා මේකට දැම්මොත් වෙනවා. ආනාපානෙ ඉන්න පුළුවන්. ආනාපානෙ හිටියට පස්සේ පටන් ගන්නකොට ආනාපානෙ ඇල්ලුවා වගේ ආනාපාන දාලා ඒකම කරුකරන ආනාපානෙ දිගේ සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් අරකේ බලද්දාම නැහැ. ඊට පස්සේ ආයෙ විවේකයට යනවා. මේක ලස්සනට ඇහුවා වර්තලදී ඒකත් නිකන් මේ උනන්දු කරනවා උනන්දු කරනවා වගේම හොඳයි. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති කියලා මේ රූප ධර්ම පිළිබඳව ආනාපානත් එක්ක කරන්නේ. පීච පරිසංවේදී අස සිස්සාමිසීකති විද්‍යාමුති පස සීමාසිකති කියලා කියනවා. සුඛ පරිසංවේදී අස සිස්සාමිසීකති සුඛ පරිසංවේදී පස සිස්සාමිසීකති කියලා කියනවා. චිත්ත පරිසංවේදී අස සිස්සාමිසී පස සිස්සාමිසී චිත්ත පරිසංවේදී නෝ නෑ නේ ඉතින්. අනපනේ නෑ නේ. ඊට පස්සේ අභිපමෝදන චිත්තං අස සිස්සාමිසීකති එතන ගහම නිරෝධානවස්ති විරාගාන ඔක්කොම මොකද මේ අස්ති සාමිති පස්සසි සාමිති කියන චිත්‍රයේ මේ මේ කැන්වස් එකේ කැඳලා තියෙන්නේ එතකොට හරිනම් නෑනේ. ආනපනිය නැත්තම්. මොකද්ද බුදුහාමුදුරුවෝ මෙතන මේ ආනපානයේ කැන්වස් එකේ මේ හැම චිත්තය ඇඳලා තියෙන්නේ කියලා. මම ඒකදී මට තේරෙන්නේ මෙහෙමයි. ඊටි පරිසංවේදී කියලා අපි කියන්න පටන් ගන්නවා. චිත්ත පරිසංවේදී කියන්නේ විඥානයේ විතරමයි තේරෙන්නේ. අනිකර හිත පිරිසිදුයි. ඒකේ ඉන්නකොට ඒ හිත ඒකට ඊගත සූත්‍රෙ නිදාගත්ත චේතනා පානවා. අනේ මට හිතත් මෙතන වාගේ. අද නම් වැඩේ හරි. කියලා හිතවිල්ලක් ආවනේ. ආපු ගමන් මොකද වෙන්නේ? අටජීන හුරුතලේ නෑ පොඩ්ඩක් ඇවිසෙනවා. දැන් දැන් චේතනාව පාදක කරගෙන විඥානේ තොරන් ගන්න පටන් ගන්නවා. සරුංගල වෙන්න පටන් ගන්නවා. දැන් විඥානේ අර නිශ්චල තැනක ඉඳලා යම් තරම් කැළඹුණා කියලා හිතන්නකො කැළඹිච්ච ප්‍රමාණයට මේ පැත්තෙන් ආනපාන එනවා. හරි ලස්සන සෙල්ලමක් තියෙන මේක තේරුම් ගත්තත් හිත තැන්පත් තියෙනකොට ආනපානේ නෑ තමයි. මොනම ආගන්තුක හෝ වේවා Taman හිතලා හෝ මොකක් කලබල වෙනකොට හැලඹෙන ගානට මේ දැන් ඉතින් තියෙන දෙකක් අල්ලන්න. දැන් විඥානය හරහා චේතනා හරහා ඇති වෙච්ච කම්පණය තියෙන එක මගේ දරුවා. මේ පැත්තෙන් තියෙන ආම්බෙම ද්වේචානපා. දැන් මෙතෙන්දි මොකක්ද අල්ලන්න ඕන? ඒක නිසා කියලා තියෙන හිත කොච්චර තැම්පත් වුණත් කායන පස්සන අමතක කරන්න එපා. ඕන තැනට කැඩෙන්න පුළුවන්. ඇඩිල්ලෙන් කරන්නේ ඔබට chance එකක් දීලා බලන වැදුනොත් වැරදුනොත් හදන හැටි ඔබ දන්නවද කියලා. අනේ නෑ මට අර චේතනාව හරි වැදගත් ඒක නැත්තම් ඒ චේතනාව මගේ කියලා චේතනා දිගේ යන්න යන්න වෙන්නේ මොකද්ද ආනපන තව තව ගැලපෙනවා සතිය සමාධිය නැති වෙනවා යෝගාවචරයට කමඨාන් සුද්ධ කරලා ඉවර කරන්න හම්බෙන්නේ නෑ. දැන් දැනගන්න ඕනේ යම් ප්‍රමාණයක් ඇවිස්සෙනවා නම් ඒ හා සමානව ආනාපානය ඇවිල්ලා මාක් කරපා ස්කේල් එකක් වෙනවා මෙච්චර ඇවිස්සලා ආනාපානිය හරපෙන්නේ නැහැ. එතකොට යෝගාචරය මේකේ අන්තංගවල ගිහිල්ලා තිබුණා. තේරුම් ගන්න නැවත ආනාපානෙන්න දන්නවනම් ආය කමකන් සුද්ධ ඕනේ නැහැ. ඒ නිසා හැම සිද්ධියක්ම ඇඳලා තියෙන්නේ canvas එකේ තියෙන කනපාන. ආනාපාන canvas එක තමයි ප්‍රීතියක් නැති වෙන්නේ, සුඛයක් නැති වෙන්නේ, විඥානයේ චිත්තානපසන ඔක්කොම. නමුත් එතකොට හිතෙන්නේ ඉතින් එහි වගේ හොඳ හොඳින් හොඳට යනවට මොකටද ආනාපාන? හොඳින් හොඳට යන්නේ නැහැ. ඕන තරම් ඒ හොඳ දේ හරහමත් පංචේතක ධර්ම මතක. අනිදෝෂය ඇවිස්සෙන්නම් පුළුවන්. ඇවිස්සුණාට පස්සේ ආනපානට යන්න ඒක නැති වෙලා හොයන්න එපා. එතකොට විතක්ක විචාර වැරදිට පාවිච්චි කරලා වෙනවා ප්‍රපංච නොකල ඉන්න ප්‍රපංච කළා වෙනවා සැකන ප්‍රතිකාර සැක කළා වෙනවා ඒ විතරට ඕටෝ පයිලට් ඉන්නවා ගැසිච්ච ගමන් ඕටෝ පයිලට් මෝට කරන්න දෙන්න එපා එයා දුන්නොත් මේකට යන්නේ එයා කියන්නේ නෑ අපෝ යන්න අනමන අපෝ අනපන හරහා මැදට ගේන්නේ ඒක මම හිතන්නේ ඒක ඒ තමයි මේ භාවනා තියෙන සුන්දරම කෑම. භාවනා තියෙන හරිම ජූ හරිම රසවින්දින්න පුළුවන් ස්කවුට් කැම්ප් එකක් වගේ උසාවි. වරදින හැම වෙලාවෙම ආනාපානය ඇවිල්ලා අත උසන. ඕනමම ආවා. ඉතින් අපේ තියෙන ජඩකමට අපි ආනාපාන පැත්තක දාලා අරග දිගේ විස්තර කතා කරන්න. ඒ තාක් වෙන්නේ මොකද්ද මේකට ආදර කිරීමක්. ආනපන ඇවිල්ලා ලකුණු පෙන්නකොට මම හිතන්නේ අනේ thank you ආවට. ඔයා තමයි දන්නේ මම ආපහු ගෙදර ගෙනියන හැටි කරුණා කරලා මාව ගෙදර ගෙනියන්න. ඉතින් මේ යන පාරේ හරියට මේක අතුරු පාරවල හොඳ පැතරත් යන නරක පැතරත්. යන හැම වෙලාවෙදීම ආනපන ලේස මාත්‍රේ. ආනපන තියෙනේ අපිට වර්ධිනකොට වර්ධින බව පෙන්ලා දෙන ගතිය පාවිච්චි කරලා ඊට පස්සේ ආනපනෙම සරණ කරගෙන පිට කරන හැරමිටියක් කරගෙන ගියොත් ඒක තේරෙන්න පටන් ගන්නවා මැරෙන මැරුණාට පස්සේ ඊගා භවයකට ගියා මේ ආනාපානේ අපිට මේ ශේෂතක් දරාගෙන ඉන්න කෙනෙක් වගේ මුරායුධයක් දරාගෙන ඉන්න කෙනෙක් වගේ අපිට කියන්නේ ඒක මේ මම ජීවි ප්‍රඥාවෙන් යටත් ස්තුති කරා ඒ ප්‍රශ්නේ අහන්නත් බෑ සාමාන්‍ය කෙනෙකුට ඇහෙන්න ප්‍රශ්නයක් නෙවෙයි ඒකේ හැම වෙලාවෙදිම අසසී සාමිති සීකති පසසී සාමි සීකති කියයි. ඉන්නේ කොටස ටැක්සි පිළිදී අවස්ථාවක්. නෑ ඇත්තටම දැන් අපිට දැන් ඔය ගත්ත නිදර්ශනයේ හැටියට චේතනාවක් ඇවිල්ලා දැන් ඔන්න චේතනා දිග යනවා. අරකොටවත් තමයි තේරෙන දැන් වැඩි අවුල් කියලා. එතකොට ස්වභාවයෙන් හිත කැමැති ඇති ඇති කරගත්තාට හිතවිලි પરම්පරා දිගේ යන්නනේ. මොකද එතකොට මෙතන ආහපානේ දැන් මතුවලා තියෙනවා කියලා දැනගන්න සතිය උදව් කරනවා. ඊට පස්සේ මේකෙන් කඩලා මේකට දාන්න වීර්යය ඕනේ. ඔබ පිටිපස්සේ ආවුට් කපඩාව තිබුණ නැත්තම් බැහැියට අරකට ඇදලා යනවා හිත. ඒකෙන් කඩලා මේකට දාන්න සතිය පෙන්ලා දුන්නට පස්සේ වීර්යය තමයි ඒ කෘත්‍ය කරලා දෙන්නේ. අරේ පැත්ත කරලා මේ පැත්තට ආහපානේ පැත්තට හිත දාන්නේ. නැත්නම් සර්විලියන්ස් තියෙනවා. ඒ කියන්නේ අව අව අපි කියන්නේ ෆයර් බ්‍රිගේඩ් එක හැමදාම ෆන්ක්ෂන්. මේ ගින්නක් ඇතිලා නැහැ. ගින්නක් ඇතිලා කියලා අනවුස්මන්ට් එක ආපු ගමන් එයා chance එක ගන්න කරලා ගිහින් වැඩේ කරනවා. හැබැයි එතකන් ඔය කාඩ් ගගා ඉන්නවා. ඔෆිස් එකේ කාඩ් ගගා ඉන්නේ ඕන් ඩියුටිත් බෑ. ගෙදරත් බෑ ඔෆිස් එකෙම ඉන්නේ. ඒ වෙනකොටම එතෙන් යන්න එළඹ සිටි ගතිය තියෙන්න ඕනේ සතිය වීර්යය. සද්ධාවත් එහෙම. සමාධියත් එහෙම ප්‍රඥාවත් එහෙම ඔක්කොම වැඩි යන වෙලාවෙදී වෙන සාදරව ඒක දිහා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් එයා බැලන්ස් කරගෙන යනවා. වැටුනොත් කොයි පැත්තට වැටුනත් අපි සතිය තමයි බැලන්ස් කරගෙන යන්නේ. වැටුනොත් වීර්ය අඩුනොත් වැඩි කරලා දෙනවා. අඩුනොත් වැඩිනොත් වැඩි කරලා දෙනවා. සමාධිය එහෙම නැත්නම් සද්ධාව ප්‍රඥා දෙක ඒ දෙක එකක්ක බලන් ඉන්නවා මේ සාධනීය කිරිමවරු වගේ බලන්න ඉන්න එකයි කරන්නේ. එතකොට අපි මම හිතනවා මෙතනින් අපි නැත කරමු කියලා මොකද අද කීප දිනක් රෙජිස්ටර් වෙලා ඉන්නවා කිව්වා මේ ඒක නම් අපිට තියෙනවා තව විනාඩි 20ක් විතර වගේ එහෙනම් මේ උළුසුවක් තියෙනවා ඒක 13ක් ඔය දෙකම හරිසාර. ඕනංගා හතක් දාලා ඉන්නේ. ඇත්තටම ඒක මම මතේ ඉතිරිපත් කරන ඥානানন্দ සාංශිකේ මතේ මේ දෙක දෙකක් වශයෙන් නිදුත් සමාපත්තිය කියන සමතෙන් යන ක්‍රමය එක පැත්තකින් බැලුවොත් කියන්නේ මොකද ඒකට අරුප ධානය තියෙන්න ඕනේ. නැත්නම් වෙන පැත්තකින් යනවා විපස්සනා පැත්තම යන්න පුළුවන් කියලා කියනවා. කෙසේ නමුත් ඥානන්ද සාංශ පෙන්නනවා මෙන්න මෙහිම සම්බන්ධයක්. ඒ සූත්‍රයක් අරගෙන පෙන්නන්නේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා නිරෝධ සමාපත්තිය නැගිටිනකොටම ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන දොර තුනෙන් එකතුළු වෙලේ. අනිමිත්තය පේන්න පටන් ගන්නවා මොනම දෙයක් අක්කන්න. දැකලා අඳුලා ගන්න චිත්තක්ෂණ දෙකක් හිතින්නේ නැහැ මේ ලෝකෙ මොනම දෙයක් අක්කන්න. නිමිත්තක් ගත්තයි කියලා කියන්නේ එක දෙයක් නිමිත්තක් ගන්න නිමිති චිත්තක්ෂණ දෙකක් තියෙන්න එපා. මේ ලෝකෙ කිසිම දෙයක් එහෙම එකක් නැහැ. ඒ නිසා නිමිත්තක් ගන්න දෙයක් නැහැ මේ ලෝකෙ. මේක නිතරම වෙනස් වෙන මොනවාක් තියෙනවා. ඒ නිසා අනිමිත්ත අපණිත ඒ වෙනස් වෙන එකේ කොහෙද සරසමක් හදන්න පුළුවන් කියන්නේ. මෙතන ආදි හරක් කරන්න මේ කරන්න අරත් එක දාන්න සැලසුම් කරන්න බෑ. ශූන්‍යත කියලා කියන්නේ මේක සැලසුම් කරලා වුණත් ගන්න දෙයක් නැහැ. ඒ නිසා නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ වැටෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ දෙලින්ම නිවනේ තමයි වැටෙන්නේ. අනිමිත් සමාධිය අනිමිත් විමුක්ඛ විමුක්ඛ විමුඛය ඥානවිත අපණිත විමුක්ත මොකය ශුන්‍යත විමුක්ත මොකද නිවන ලැබෙනවා. මේ විස්තර කරන්නේ අනාගාමි වෙලා අෂ්ට සමාපatti ලැබලා නිරෝධ සමාපatti ලැබපු කෙනෙක් එක සැරේ නිරෝධ සමාපත්තියේ නිවන් නොලැබ නිවන් ලබන්න අපේක්ෂාවෙන් නැගිටින. ඒක නිවනට යනවා. ඊට පස්සේ දවසේ අරියත් බල සමාධියක් ලැබෙනවා වගේ තමයි විකටෝම නිරෝධ සමාපත්තිය ලබන්නේ. ඒ නිසා නිරෝධ සමාපත්තිය අරියත් බල සමාපත්තියම නෙවෙයි. මොකද අනාගාමී කෙනාටත් ගන්න පුළුවන්. මනගමුට එක සැරේ ගන්න. ඒකේ නැගිටපු ගමන් නිවනට වැටෙනවා. එන්නේ වෙනස වෙනලා දිය තමයි මෙච්චර සූක්ෂම වෙනසක්. අටුවාව වෙන්නේ නැහැ. අටුවාව මේ දෙක දෙකක් විදිහට කියනවා. දෙකකුත් තමයි. මොකද හේතුව ඊගොල්ලෝ සම්පත්‍ය අනාගාමී කෙනාටත් ලබන්න පුළුවන්. අරියත් වල සම්පත්‍ය ලබන්න පුළුවන්. අරියත් කියන පමණයිනේ. නමුත් ඥානදි සංස පෙන්නන පොයින්ට් එක තමයි අනාගාමී වෙලා අෂ්ට සමාපatti ලැබුණා කෙනා නිරෝධ සමාපත්තියට සමවැදුණා නම් නැගිටින්නේ නිවන් මාර්ගයට තමයි. එක සැරේයි නිවනට ගියාට පස්සේ ඊට පස්සේ ආයුරෝ සමපත සමගින් රහතන් වහන්සේ කෙනෙක් විදියට. අනාගාම කෙනෙක් විදියට නෙවෙයි. අන්නේ වෙනස පිළිලා දීලා තියෙනවා ඔකෝ නිවනේ නිවීම දේශනා පෙළේ මට වැඩක නැහැ කොයි එකද කියලා දේශනාව ඕක ගැන කතා කරනවා. එනිසා මේ මේ ප්‍රශ්න වලට ගොඩ දෙනෙක් කරේ ඒ වචන ටික දැකපු නිසා මේ නිරෝධඵල සමාපත්තිය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අපි මේ දේශනාවේදී ගන්න හදන්නේ ඒ නිරෝධ ඵල සමාපත්තියක නැත්නම් සංඥා නිරෝධයක ලකුණු දැනටම පූර්ණ එක නෙවෙයි ලකුණු තියෙනවා කියලා දැනගත්තොත් ඒක ලොකු ධෛර්යයක් යෝගාවචරය. යනපාර හරි කියන්නේ. නමුත් ඒක නිරෝධ සමා සංඥා නිරෝධය කියලා ගන්න යන්න එපා. නිරෝධ ඵල සමාපatti කියලා ගන්න යන්න එපා. ඔටුන්න දා ගන්න යන්න එපා. දැන් තාම යුවරජකමවත් හම්බෙලා නැහැ. ජීවෙකේ ඉන්නේ. මාළාට chance එකක් එන්න ඉඩ තියෙනවා. නමුත් මේ කිව් එකට වෙන කිව් එකක්. ඒක පොව දන්නවනම් හරි මේකට වෙලා තියෙන දීපු ගමන් ඔතන දාගන්න. දාන කියනවා අපි සාවත්තියට ගිහිල්ලා නිරෝධ ඵල සමාපත්තිය කියනවායි කියලා පත්තරේ දාලා ඉන්නේ. ඕක තමයි වෙන්නේ. අපිට ධම්ම ජීවාත්මෝ ඒ ගියාට පස්සේ නිරෝධ ඵල සමාපත්තිය ඔක්කොටම එක එක දුන්නා. වෙන්නන්න නෑ නෑ ඕ වචන කතා කරපුවාම හරි මේ පාවිච්චි කරන ක්‍රමේ දිහා බලනකොට හරි බයයි. මම දන්නේ මම දන්නේ තුන් හතර දෙනෙක් හරිම බයයි මේ කමඨාන් දෙන්න. ජීපු ගමන් ඒ ගුරුවරගේ නම විකුණනවා. අවිනියෝසෝ අන්තිරුවා අවිනියෝසෝ මපතර ගෙන්ච අපිට අරක කියලා දුන්නා මේක කියලා දුන්නා කියලා. ඉතින් අර දන්න මිනිස්සු hina වෙනවා පැත්තකටලා ඉන්නේ. ඒ නිසා මේ මේ උපමාවකට උපමාව පෙන්නන එකට උපමේයයට ගලප ගන්න දන්නේ නැතිකම තියෙන උපමා උපමේය දෙක ගලපන්න දන්නේ උපමාවම සත්‍ය වශයෙන් පාර ගන්න. ඒක ඒකෙදි කොහෙ ගියත් කරන්න දෙන්නේ ඒක හොඳටම වැඩ ගන්න මිනිහා තමයි දේශපාලනඥයා. එයා දෙන ඡන්ද පොරොන්දු වල තියෙන උපමාවක් විතරයි. අපිට ලැබුණොත් අපි මෙහෙම කරනවා. ලැබුණට පස්සේ කියන ඒ දිනන්න ඉස්සලා කියපු කතා දැන් නියුව නැහැ. ඉතින් හැමදාම ඡන්දේ දෙනවා. මේකේ මේක නැහැ. මේක අපි එක උපමා උපමේය ගැලපීමකට තියෙන්නේ. ඉතින් ඒක මේ යන ගමනට ආශිර්වාදයක් ධෛර්යයක් පිණිස විතරයි කතා කරන්නේ. සබ්බ ලෝකේ ඒ සබ්බ ලෝකේ කියන එක මේ ලෝකේ අනන්ත නැති ඉතින් පොඩි ෆ්‍රේස් එකක් තියෙනවා මම කතා කරන්නේ. ඊතිහාසාචිති කුච්චති නෙවේ. චේතනා විදිවේ සානසය තේ පජහන්තෝ විරමති නෝපාදියන්තෝ අන් උච්චති දික්කවේ සබ්බ ලෝකේ අනබිරත සංය. ඒක ඉස්සරහින් කියනවා මේ මිකැනිකල්. ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එක මට මතක් වෙන්නේ ඒක වාර. සබ්බ ලෝකේ අනබිරත සංයව දස අන ගිරිමානන්ද සූත්‍රය කියන එක ඒ ලෝකේ උපයෝපාදාන චේතස අධිඨානා විනිවිචන අනුසය තේ අජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චති ආනන්ද සබ්බ ලෝකේ අනවරත. ඒකේ තියෙන්නේ මේ චේතනා නොකරන එක තමයි. ඒ ලෝකේ උපයෝපාදාන උපේ කියලා කියන්නේ කෙනෙකුට ලං වෙන එක. උපාදාන කියලා ගිහිල්ලා අල්ලගන්න එක. උපේ උපාදානේති උපේ උපාදාන චේතනා ඒ පෙරගත් එක තියෙනවා. චේතනා ඒ ලෝකයේ උපේපාදාන චේතනා අබිනිවේෂ යම් යම් දේවල් වලට බැස ගන්නවනේ අපි. ඒක රෙකග්නයිස් කරනවා, ඇසියුම් කරනවා, ඒක රෙකග්නයිස් කරනවා කියන්නේ. පාටි දෙකකට මම මේ පැත්තට කැමති, මේ පැත්තට කැමති නැහැ කියලා අපි එකට බැස ගන්නවනේ. ඒකට කියන අබිනිවේෂණය කියලා. චේතනා අබිනිවේෂ අනුසය මේ ශේරට මුද්‍රජන්ස කියනවා මේ සියුම් මට්ටමින් සංසාරයට බැඳෙන තැන. තණ්හාව, උපාදාන, චේතනා අභිනිවේෂ අනුසය අනිව එනකොටම අඳුනගන්න. භාවනා කරලා අපි හිතමු හොඳට බ්ලැන්ක් කරකට ගියා. ඊට පස්සේ චේතනාවක් එනවා. චේතනා කළ අභිරමණය කරුවොත් චේතනාදිගේ යනවා. අනාභිරත සංඥාව ගන්නවා. අනාභිරත කියලා කියන්නේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඒතන් සන්තං ඒතම් පනිතං උපේක්ඛා කියලා එහෙම නැත්නම් විවේක වෙනවා. ඒක අභිරමණය නොකිරීමට ලෑස්තිලා යනවා. එහෙම නැත්නම් ඒක එන්නේ අභිරමණය කරගෙන බදාගෙන සිප වෙනස කරනවා. අභිනිවේෂය කරලා වෙනවයි කියලා කියන්නේ යම් යම් දේවල් රිංගා ගැනීම කරනවා. යම් යම් අදහස් වලට රිංග ගන්නවා. මතවලට රිංග ගන්නවා. රිංග කරන ඒක මගේ මතය කියලා ගන්නවා. ඒකත් ඒ වගේම තමන් මුලාවටපත් කරන දෙයක්. ඒක මතුවෙන හැම වෙලාවකදීම වංචනික ධර්ම වශයෙන් මතුවෙනකොටම මේ තමන්ගේ තිබුණ විවේකයට බාධාවක් ඒක දුක. ඒක ලැජ්ජාවක්, ඉරිකිතයි කියලා අභිරමණය කරන්නේ නැතිවීමට ගන්න ක්‍රියාකලාපයට කියනවා අනභිරතය කියලා. හැබැයි මේක ද්වේෂයෙන් කරන එක නෙවෙයි. ද්වේෂ පදනම නෑ. මේ ආවොත් කෙලසනවා. නික්ලේශී චිත්ත පරම්පරාව කෙලසෙන නිසා අභිරමණය නොකර සිටීම ඒකට ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුළුවන් අවිරුද්ධව සිටීම. විරුද්ධ වෙන්නේ නැහැ අභිරමණය නොකර ඉන්නෙත් නැහැ. දැනගන්නවා මේ පෙට්‍රෝල් ළඟට ගින්දර ගෙනිච්චොත් ඒක පාට අල්ලනවා. ඒ නිසා මම මේ දෙක තියන්න ළඟ තියන්නේ එනකොටම අඳුර ගන්න එක. ඉතින් වැල ඔය උපාදාන චේතන අදිඨාන අදිඨානතු චේතන අදිඨාන අභිනිවේෂ අනුසය මේ හරහා තමයි අපි ඉතින්දා ජීවිතයේදී ප්‍රශ්න ඇති කරගන්නා වගේ භාවනා ජීවිතයේදී සියුම් අවස්ථාවේ ප්‍රශ්න ඇති වෙන කොකුටික තමයි ඔය එනකොටම අඳුනා ගන්න ඕනේ මම මෙච්චර විශාල රෝසු කෙලස් කන්දක් ගෙවලා දැන් මේ පුංචි කොක්කකින් අහු වෙන්න හදන්නේ ඒසයි කොක්ක එනකොටම අවබෝධ කරගෙන අනබිරතිය ඇති කර ගන්නවා අබිරතිය වෙනකොට ඒක නිසා අනබිරත සංඥා කියන සම්බ ලෝකේ එනේ සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනාත්තා ඒ නිසා මුණ සංස්කාරයක් මේකට ආවත් ඒක දුක පිළිස අනාත්මේ අනිච්ච පිණිස හිටිනවා එන්නකොටම බාර නොගෙන හිටියොත් ඒක නිකන් හදියට විස බීජ තිබුණට විස බීජ එනකොට දැරීමේ ප්‍රතිශක්තිය ඇඟේ තියෙනවා නම් ඇඟේ වැඩ ඇඟ වැඩි කර ගන්නවානේ ඉමුනිටි එක හරහා ඒක තමයි තමයි භාවනා හිත ඉමුනයිස් කර ගන්න ඕනේ මේ කොයි දෙයකින් ඇවිල්ලා ආරාධනාවක් ආවත් යටක වැඩින්න ගියත් මම පිළිගන්නේ නැහැ ඒකට මම අනබිරමණය කරනවා මේ බහපුවාම හිඟන ළමයි ඉන්නේ. ආටල එක්කිනෙකුට හරි මොනවාරි දුන්නොත් එහෙම ඒ ළමයිට දොස් කියන්න බෑනේ. ඒ ළමයි ඊට පස්සේ මත කරගන්නවා ඉතින්. නැතිකම තමයි. නෑ වුණා වගේ නොදක්කා වගේ කියු. රිල වුණත් එච්චරයි කරන්නේ. ඒ ළමයින්ටත් එච්චරයි කරන්න තියෙන්නේ. මොකද මේ වැඩේට මේක නෙමෙයි. අපිට බේරලා යන්න දෙන්නේ අපි ළමනේ කරන්නේ නැතුව ඉඳපු ගමන් ඒකෙන් එන දෙන කරදර නැතිලා. ඒ වගේ ඒව නිතරම නිකන් කූඩල්ල වගේ කොක්ක ගහගෙන ඉන්නේ. එනකම් එන්න ඒ අඳුන ගැනීම තමයි වැදගත්ම දේ. නැයි එවනම් අපි තුනට තුන වෙනකොට පිටත් වෙන්නේ තුනට අපි මෙහි පිටත් කරනවා. එවනම් අපි මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල මෙතන සමාප්ත කරනවා. අපි නැවතත් ජීතවනාරාමේදී සාමූහික භාවනාවක් සඳහා එකතු වෙනවා සියලු දෙනාටම පෙරවන් සරණයි.